දැයි එනම් සියලුම දෙනා ධර්මස්වන්ද සූදානම් වෙලා සාදු කාර්යයක් දෙමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ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 ඒවංච කෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංච සුපාදානක්ඛන්දේසු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ පංච සුපාදානස්කන්ධයන්ගෙන් සංඥා උපාදානස්කන්ධයයි ඒකේකට ගැලපෙන විදිහට අපි අදාළ සතිපට්ඨාන සූත්‍ර කොටසයි ඔය ඉදිරිපත් කරගත්තේ කොහොම නමුත් පසුගිය දේශනා වාර තුනටම අපි මේ පංච සුපාදානස්කන්ධයන්ගෙන් රූපස්කන්ධය වේදනාස්කන්ධය වශයෙන් ගත කරමින් අදාවේ සංඥාස්කන්ධයටයි ඒ කියන්නේ අපි ඉන්නේ දැන් ධම්මානුපස්සනා කොටසේ. මේ වෙනකොට අපි රූප කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කොටස් කතා කරලා තියෙනවා. අද මේ අනුව අපි කතා කරන්න හදන්නේ සතිපට්ඨාන සූත්‍රය වශයෙන් බannකොට 19 වෙනි දේශනාව. ඉතින් මේ ඉදිරිපත් කරගන්න හදන සංඥා ස්කන්ධය බොහොම සියුම් කොටසක් ධර්ම දේශනාවල ධර්ම ස්කන්ධවල තාම සියුම් කොටසක් ඒ වගේම තමයි බොහොම වංචනික වෙන්න පුළුවන් ධර්මයක් අල්ලා ගැනීම බොහොමත්ම සියුම් ඒ නිසා තමයි රූප උගන්නලා වේදනා උගන්නලා ඊගාවට මේ සංඥා ස්කන්ධය උගන්වීමට සර්වඥාන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ කොහොම නමුත් ඒ චිත්ත වීදියක එහෙම නැත්නම් අරමුණක් ඉදිරිපත් වෙන මුදුන්පත් වෙන වේලාවක ක්‍රියාත්මක වශයෙන් ප්‍රායෝගික කරකුත් තියෙනවා මේ ඉදිරිපත් කිරීම. ඒක නිසා කොහොම නමුත් සාමාන්‍ය ධර්ම දේශනාව වලට කොහොම කලාතුරකින් තමයි සංඥා ස්කන්ධය දේශනාවකට සම්බන්ධ වෙන්නේ මේ වගේ පැය ගණන් දේශනා කීරයක් පවත්ලා තමයි අපිට මෙතෙන් ළඟා කරගන්න පුළුවන්. වෙන්නේ අර ක්‍රමයෙන් ගොඩනගාගෙන එන ගැම්ම අනුව තමයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ වගේ මාතෘකාවකට යනකොට සංඥාව කියන්නේ මොකක්ද කියලා පිළිසට අවබෝධ කරලා දෙන්න පොඩි හඳුන්වීම් කරන්න සිද්ධ වෙනවා. දන්න දේ තමයි. නමුත් මේ දේශනාවට සම්බන්ධ වෙන භාෂාව දේශනාවට සම්බන්ධ වෙන ප්‍රායෝගික කරුණු අනුව අර්ථකථනය දීලා පටන් ගත්තාම කාටත් වගේ තේරුම් ගන්න පුළුවන් මොකක්ද අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මේ වගේ වෙලාවල් වලට ගොඩක් වෙලාවට ගන්නේ මේ සාරවත්්‍ය දේශනාවම නෙවෙයි ඒ අනුව කොට නැගිච්චි ආචාර්ය මත ඒ වගේම සංග්‍රහ ග්‍රන්ථවල දක්වලා තියෙන ක්‍රමය ඒකදී සම්මතේ වශයෙන් තියෙන මේ සංඥාවේ ලක්ෂණය මොකද්ද රසය මොකද්ද පච්චුපට්ඨානෙ මොකද්ද පදර්ථානෙ මොකද්ද කිය ඒකට ආවේනික ලක්ෂණය සංඥාව අතනෑර පවත්තන ලක්ෂණ කියනවා ඒ වගේ මේක මෙච්චරපත් වෙච්චාම කර දෙන්නා වූ කෘත්‍යයක් තියෙනවා ඊටකට සංඥාව ඉදිරිපත් වෙච්චලා ඒ වගේ මේක තියෙන බව වතහා ගන්න වැටෙන ආකාරයක් තියෙනවා. ඒ සංඥාට ආසන්න කාරණාවක් තියෙනවා. කාරණා හතර තමයි සාමාන්‍යයෙන් රූප ධර්මයක් හෝ නාම ධර්මයක් හඳුනා ගැනීමේදී මේ තේරවාදයේ ඉස්තර කරගන්නේ උපමානේ ඕක තමයි. ඒ අනුව වන්නකොට සංඥාන ලක්ෂණ සංඥා කියලා කියනවා. හඳුනා ගැනීම තමයි සංඥා චෛතසිකයෙන් කෙරෙන්නේ. සංඥානනේ හඳුනා ගැනීම. ඒක නිසා අපි ඊටාමත් පුංචි කාලේ ඉඳලා අවුරුදු 60 70 100මාර ජීවත් වෙලා ඒ යන ගමනේදී අපට ලැබෙන අරමුණු රූප වශයෙන් නාම වශයෙන් ගත්තොත් නම් ඒ අභිධර්ම ක්‍රමවලට නම් ගණන් කරලම බෙන්නනවා මෙන්න මෙච්චරයි කියන්නේ කියලා. රූප වශයෙන් කියනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ විතර. ඒ වගේම චෛත්‍යික වශයෙන් බලපුවාම පස්ස පංචමක දෛසික ධර්ම ඒ වගේ කීවයක් බුදුහාමුදුර මතක් කරලා කියනවා. ඒ පරමාර්ථ වශයෙන්. නමුත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේක හතරට බෙදුවට ඔබ ප්‍රත්‍යක්ෂ ලෝකයේ ගියාට පස්සේ පුදුමාකාර බෙදියා මෙසේච්ච ගතියක් තියෙනවා මේ මේ දේන් අනිදේ වෙන් කරන ගතිය. ඒකට තමයි පෘථක් ගතිය කියලා කියන්නේ. පැතිරිච්ච ගතියක් තියෙන. ඔක්කොටම හේතු වෙලා තියෙනවා රූප ධර්ම වලට පඨවි ආපෝ තේජෝ වායෝ විතරයි. නමුත් ඒකේ තියෙන විවිධතාව බලනකොට පුදුමාකාර විචිත්‍ර සමේ එකකින් එක වෙන් කරගන්න නම් හඳුනා ගැනීමේ ලකුණු කියන්න වෙනවා. මේ හරක් පට්ටියක සත්තු වෙන් කරලා දැනගන්න අහනකොටම හංවඩු ගන්නවා කියලා කියනවා. ඒ හංවඩුවෙන් තමයි සත අඳුරගන්නේ. මේ අසවලාගේ පට්ටිය හරකෙක් මේ කාගේ අනු සතෙක් පිළින් සතෙක් කියලා හංවඩු වෙහිමෙන් තමයි අඳුරන්නේ. අන්නේ වගේ සෑම ලෝකයේ තියෙන සෑම රූප ධර්මයක්ම සර්වඥාන්සේ සඳහන් කරන නමකින් කෙලෙසිලා කියනවා කියන්නේ. ඒ කියන දේ ව්‍යානිද්දී කියන එකට හඳුනා ගැනීම විට මිනිස්සයා නම් දීලා කියනවා. ඒ කියන්නේ නමකින් කෙලෙසලයි තියෙන්නේ. මේකේ ලෝකේ කිසිම දෙයක් නැහැ කියලා කියනවා. නමකින් නොකෙලෙසිච්ච දෙයක්. එහෙම නැත්නම් නමක් නැති දෙයක් කියලා හරි නමක් ගන්නවා. ඒ තරමටම මේ මිනිස්සයා ගිය තැන ආතන ලකුණු කියනවා. අන්නේ වැඩේ කෙරෙන්නේ ඉකේ තියෙන මේ සංඥා චෛතසිකේ. ඒකට කියනවා සංජානන ලක්ෂණ කියලා හඳුනා ගැනීමේ ලක්ෂණය. ඊගාවට ඒ ඒ තමයි සංඥාව අනිකුත් අපි කලින් කතා කරපු වේදනා චෛතසිකේ. එහෙම නැත්නම් අනිකුත් සංස්කාර ධර්මයන්ගෙන් වෙන් කරලා හඳුනා ගන්න තියෙන ලක්ෂණය හඳුනා ගැනීම තමයි යහුත්ති. විවිධාකාර දේවල් අනන්ත ප්‍රමාණ නාම ධර්ම රූප ධර්ම ලැබෙනකොට ඒ සෑම දෙයක්ම හඳුනා ගන්නට ඉදිරිපත් කරන එක තමයි යා කරලා දෙන වැඩි. මේ නිසා මෙයා හිතකට නැත්නම් චෛසික ධර්ම ගොඩක් නැද මේ ජීවත් වෙනකොට එයා කරන කෘත්‍යය කියනවා පච්චාභිඥාන රසා කියලා. එයා කලින් දැකගෙන අඳුරගත්ත දේ නැවතත් අන්න අහවලා කියලා ඒ නැවත මතක් කර දීම කරන්නේ සංඥාවෙන් තමයි. අපිට සමාජලාට කාලයකට පස්සේ කවුරුහරි දැකපුවාම එක්ක යාගේ හැඩරුවෙන් මතකයි. එහෙම නැත්නම් ඊයත් එක්ක අපි කරපු හොඳ හෝ නරක ගනුදෙනුකින් මතකයි. එහෙම නැත්නම් නමෙන් මතකයි. ආනෝ විදිහට මේ සංඥාව තියෙනවා නම් කරදෙන කෘත්‍ය තමයි කලින් දැකපු දේ නැවත මතක් කරලා දෙනවා. එහෙම නැත්නම් ලබන සැරේ මෙයා හම්බේ මෙයා වැදගත් කෙනෙක්. ඒ නිසා මම මෙයා මතක තියාගන්න ඕනේ කියලා ලකුණු කියනවා. මොනවා හරි ක්‍රමයකට ඒ ලකුණු ගන්නවා. ඒක අපි හිතලා කරන වෙලාවල් තියෙනවා. මේ අචේතනිකවත් කරන වෙලාවල් තියෙනවා. ඒකට පෙන්නන්නේ දැන් වඩුවෙක් දංගියමට කොටයක් තියාගත්තට පස්සේ උගේ බොරදම් ගහ ගන්නවා. ඉරි ගහ ගන්නවා. ඒ ඉරි ගහගෙන ඉවරලා විවේක විවේක කර ගන්න කොටේ හොඳට හිර කරලා ඉරි ගහ ගන්න. ඉරි ගහගෙන ඒක දිගේ තමයි කියත ඉරන්නේ. සිරුම්පත්වලේ කියන්නේ. සිරුම්පත්ලේ ලක්තරස උන ලෑලි හරි පරාල හරි කපාගතර වශයෙන් උක වඩු මේසෙ ගෙනිනවා. ගෙනියන පස්සේ වඩුව හදන්න ඕන උපකරණය හැටියට ඔය ඊය අඳ ගන්න. එසකින් කැපෙන්න ඒක උලහට යන්න ඕන මේක බීජමක් එන්න ඕන කියලා. අඳගත්තට පස්සේ ඒ අනුව තමයි යාගේ වඩු උපකරණ පාවිච්චි කරන්නේ. ඒක නිසා අර ගත්ත උළුස්සේ ප්‍රමාණය උළුස් ළඟ තියලා අඳගත්තට පස්සේ හදලි වුණාට පස්සේ ඒකට හරියට හරියනවා. ඊගේ ඇඳුම් කපන්න ගියාම මේ කුතුහල විෂය උපක්‍රම තියෙනවා. ඒ එක පතරමක් අපාගෙන ඒ පතර මේ හැටියට රෙද්ද කපාගෙන ඒ රෙද්ද බැහුවට පස්සේ චුම්කක් කාලවට අර පුද්ගලයාගේ මිම්මට හරියන වෙලාවක් තියෙනවා. ආන්නේ වගේ මේ වඩුව ඇඳගන්න ඉරි වාගේ මම ආවකට පෙන්න අපේ හිත යමක් දැකපුවාම ඒ ප්‍රകൃතිය මතක තියාගෙන හිතට බෑ. ඒකට අපි මොකක් හරි ඒ හංගඩු ගහිල්ලක් කරනවා. අර අඩුව ලකුණු කරනවා වගේ මේ ධාතු ආදීසු පච්චකෝවිය. ලියස ආදී කෙරේ වඩුවා වැඩ කරන්නාසේ මේ ලකුණු තබා ගැනීම කරන්නේ මේ කරපු ලකුණු අනුව පස්සට දවසේ මේ අසවලායි කියලා දැනගන්නේ මේ සංඥා චෛත්‍යය තමයි ආ වැඩ කරන වෙලාවේ දැක ගන්න පුළුවන් ලක්ෂණ. යාගේ රසය කියලා පිළිනවා. ඒක ඒ වගේම තමයි ඒ තිබ්බ ලකුණු අනුව කලින් හඳුනාගන්නට හේතු කරගත්ත ලකුණු අනුව නැවත නැවතත් එයටම පීෂණ ගතියක්. දන්නේ හොඳයි නොදන්නේ කාට වැඩි කියලා කියන්නේ. අපි දන්න දෙයට නැවත නැවත ඇදෙන ගතියක් තියෙනවා. ආන්නේ වගේ තමයි මේ සංඥාචෛසිකයම් හුරු ගතියක් තියෙනවා නම් ඒකටම නැවත නැවත ඇදගෙන යන ගතියක් තියෙනවා. ඒක වැරදි නම් ඉතින් හැමදාම ඒක වැරදි තමයි. ධම්ම ආකාරයකට යමක් වෙනුවෙන් අපි වැරදි අදහසක් ඇති කරගත්තොත් නැවත නැවතත් ඒ සංසිද්ධියට හිත යොදනකොට රූප ධර්ම වේවා නාම ධර්ම වේවා ඒක නැවත නැවතත් අර සංඥාචෛසිකේ වැඩ කරන තා ඒ වැරද්දටම තමයි පේන්නේ. ඒක කොහොමකට පෙන්නනවා ඒ චච්ඡන්ද ධාතකේ කියලා තනකුත් සඳහන් වෙනවා ත්‍රිපිටකේ අන්නේකට ඇතෙක් අත ගන්න දුන්නොත් ඒ ජත්‍යන්ජ ජාතකයේ සඳහන් කරලා තියෙන්නේ අන්ධයෝ කීප දෙනෙකුට ඇතෙක් අත ගන්න දෙනවා. ඇතෙක් අත ගන්න දිවම වලිගය අත ගාවෙත් කරා ඉතින් මේක කොස්සක් වාගේ කියලා හිතාගෙන ඉන්නවා. එතකොට කකුල අත ගාවෙත් කරන එක මේ වංගිරියක් වාගේ කියලා හිතා ගන්න. කොණ්ඩේ අත ගාව එක්කනා පොල් ගහක් වගේ කියලා හිතා ගන්නවා. කනාට ගාව එක්කනා කුල්ලක් වගේ කියලා හිතා ගන්න ඕන ඔය විදිහට. ඊට පස්සේ යාට අලියා ගැන ඇහුවොත් ඉතින් යා කියන්නේ අලියා මෙන්න මේ වගේ මේ කොසක් වගේ එකක්. නැත්තම් වංගිරියක් වගේ එකක්. එහෙම නැත්තම් කුල්ලක් වගේ එකක්. එහෙම නැත්තම් මේ පොල් ගහක් වගේ එකක්. මොකද යාට මුළු ඇතාම ඇස්සත්තු දකින්න ආශේ ගැඹුර සහ පළල සහිතව දැක ගන්න බෑ. ඔහු ලකුණු ගන්නේ ඒ සමන්ත ගැටිච්ච ප්‍රදේශය හැටියට. ආ මේ වගේ තමයි අපි වැඩක් කරගෙන යනකොට අපි කවදාකවත් එකම දේ දහස්වර බැලුවේ නැත්නම් ඒක පිළිබඳව පූර්ණ නිගමනයක් අපිට කරන්න බෑ. ඒ නිසා අපි නමුත් දැක්කේ නැහැ කියන කැමැතිත් නෑ. අපි දැක්කයි කියන්නේ ලබාගත්තා වර පුංචි කොටහකින් ඒ සුත්‍ර සේරම හිතේ චිත්ත රූපේ මවා ගන්න. මවාගෙන දැක්කාසේ දුතු ආශේ අතගෙන වාසේ අපි ඒක නැවත නැවත යොදවනවා යොදවන්න යොදවන්න දිගින් දිගටම අපි අර ගන්න තීන්දුවල විශාල පරාසෙ හිටිනවා ගොඩාක් වෙනස්කම් හිටිනවා නමුත් අපි මොනම විශේෂකින්වත් ඒක නැවත වෙනස් කරන්න කැමති නෑ අපි කියන අපි ඒක දැක්කා අපි ඒක අතගාලා මේක කතා කරන්නේ නැතුව නෙමෙයි කියන්නේ නමුත් බලනකොට ඒ පරණ ගත්ත සංඥාවටමයි නැවත නැවත අපි ගෙවදින්නේ ඒක වෙනස් කරන්න අපි කැමති නෑ එන්න මේ වගේ අපේ ජීනේ පටු කතිය නිසා අපි ගත්ත වාක්‍ය නැවත වෙනස් කරන්න කැමති නෑ. මෙන්න මේක තමයි අපිට මේ සංඥාවක් අපිට තියෙන බවට වැටහෙන්නේ. වැටහෙන කාරණාව මෙන්න මේ විදිහට ගත්ත දෙයටම ගත්ත ආකාරයට නැමත නැවත ඒ විදිහටම ඒ දේ පිළිබඳව ආකල්ප මතිමතාන්තර පිහිටීම තමයි පිටු ආගෙන රටේසු කරන එක තමයි සංඥාවක් අපිට තියෙන බවට ලකුණ. ඒ වගේම යථා උපච්චිත විශේෂ පදර්ථාන උපචින උපචින ඒ ඒ රූප ආරම්මන නාම ආරම්මන තමයි සංඥාවක් ඇති වෙන ආසන්නයෙන්ම හේතු වෙන කාරණාව. ඒක නිසා ලෝකයේ බලනකොට මේ මොනම දෙයකවත් එහෙම හොඳට විපස්සනා කරනකොට පේනවා අපි පිම්බීම හැකිලිම බලනවා නම් ඒක මුලින්ම බලන වෙලාවේ ජීවන පිම්බෙනවා ඒක මේ ඉස්සරහට එනවා පස්සට එනවා ලෑල්ලක් වාගේ නැත්නම් බැලුමක් පින්වෙනවා හැකෙන්නා වගේ ඔක අපිට සටහන් පෙන්වන්න පුළුවන්. ඒකට කියන සමාන කරන නිදර්ශන පෙන්වන්න පුළුවන්. ඒ තමයි අපි ඉස්සල්ලාම කිම්බීමක් හැකිලීමක් දකින්න හැටි. ඔක හොඳට බලනකොට ඒකේ මේ සටහන විවිධ ආකාර අනුව කාලානුරූප වෙනස් වෙන ගැටි තියෙනවා. ඒ නිසා ඉස්සල්ලාම සටහන පිළිබඳව සංඥාව ඇති කරගෙන එතනින් අතර නොවි ඒ අරමුණම ලොකු සද්ධාවකින් ලොකු එළඹ සිටි සිහියකින් ඒ වගේම අතනාරින වීර්යයකින් ඒ කියන්නේ දැඩි ආතාප වීර්යයකින් නැවත නැවත නැවත බැලුවොත් ඒ බලාපු දෙයම විවිධ හැඩතලවලට විවිධ ආකාරවලට වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන දේ බලනකොට ඔන්න හිතයි අරමුණ සවලං වෙනවා. ඉතින් මේක දිගේම තවත් ඉදිරියට ගියොත් අර සතහන් සහ ආකාර පුදුම විදියට වේග වෙලා වෙලා වෙලා අන්තිමට අරමුණේ බිම්බීම ඇකිලිම දෙක වෙන් කරගන්න බැරි තරම්. දිගට යන ප්‍රවාහයක් පමණයි. ආන්නේ ප්‍රවාහය ළඟට යනකොට අර කලින් මෙනෙහි කරපු ක්‍රමය හරියන්නේ කලින් අපි පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කරන ඒක හරියන්නේ දැන් තියා මෙනෙහි කරන්න වෙනවා දැනෙනවා දැනෙනවා මොකද අර සතහන් හැලෙන එකක් ආකාර හැලෙන එකක් අරමුණ වැඩි වැඩියෙන් සමීපව බලන්න බලන්න සිද්ධ වෙනවා. ඒ නිසා එතෙන් යනකොට අරමුණේ ලකුණු ගන්න පුළුවන් ප්‍රමාණය. ඇතුළේ පිට වෙන හැටි හෝ වම දකුණ වශයෙන් හෝ බිම්බි රැකිරීම වශයෙන් හෝ සංඥා තබා ගැනීම අපහසුතාවයක් වතු වෙනවා අපිට. ඒ නිසා අපි ඒක අරසකාරී විදිහට දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනකොට අපිට තේරෙනවා දැන් අරමුණක් නැතුව ආසේ. මේ සංසිද්ධි හරියට දන්නේ නැත්නම් ඕනම කෙනෙක් කියනවා දැන් ආනාපානෙ නතර වෙලා. එතන පිම්බීම හැකිනොත් නොදැනී ගියා. එතෙක් කළා පිම්බෙන අරමුණු හැකින අරමුණු තිබ්බ දැන් නැතුව ගියා කියලා. නමුත් වෙන්නේ මොකද්ද? ඒ අරමුණු ඔක්කොම එකිනෙක අතර පැහැහීමක් සිද්ධ වෙනවා. කොහොමද? හාල් ටිකක් වතුරේ දාලා ඔක ලිපේ කියලා පැහැෙනකොට හාල් බත් බවටපත් වෙනවා. ඒත් අපිට දැක ගන්න පුළුවන් බත්තට සහ වතුරට. ටික වේලාවක් යනකොට මේ බත්තට විලල් වෙලා විලල් වෙලා ගියේ අන්තර කැලක් බාරපත් වෙනවා. හොඳට හැඳි ගලගත්තට පස්සේ දැන් මේ වතුරේ මේ හාල්ල කියලා අපිට වෙන් කරන්න බෑ. ඒකට අපි කියන්නේ ඒක කැඳ කියලා. ඒ කැඳේ හාලය හැදෙන්නේ ඒ වගේ මේ හාල කැලක් බාරපත් වෙන ආකාරයක දැක ගන්නවත් නැහැ. ආන්නේ වගේ තමයි අරමුණට හිත ලං වෙනකොට හාල්පත් වෙනවා, බත් ඡන්ද වෙනවා. අන්නේ විදිහට මේ වෙනස් වෙලා ගියාට පස්සේ සංඥාව නිකම්ම නිකන් අසරල වෙනවා. හඳුනා ගන්න බැරි තත්යකටපත් වෙන නිසා සංඥාවට වැඩ කරන්න නම් අරමුණු තියෙන්න අරමුණු නම් ඒකට ඉච්ඡිත හැඩයක්. ඉච්ඡිත කාල පරිදා පරාජය ඇති කරගන්න සංඥාව හරි වෙහෙසක් ගන්නවා. මෙන්න මේක නිසා අනිත්‍ය වූ ලෝකය අපට නිත්‍ය සංඥාවක් තමයි බොහෝ විට තියෙන්නේ. ඒ නිසා අපි යම් කිසි හොඳ දර්ශනයක් දැක්කොත් ඒක නැතිලා යන බව අපි හොඳට දන්නවා. නමුත් අපි ඒක පොතක් කරන් තියාගන්නවට හොඳට තියෙන වෙලාවයක නැවත නැවත බලන්න. ඒ වගේ මේක ටිකක් ලොකු කරලා තමයි ඉන්නම කාමරේ තියාගන්න මේ විදිහට අර මේ නැති වෙන බව හොඳටම දන්නවා. ඒකට ප්‍රතික්‍රියා කරන විදියකුත් නැහැ. නමුත් ඒක ඒ තුලින් හෝ චිත්තක්ෂණේකෝ ආස්වාදයක් පිණිස ඒක අර නිච්ච වෙලාවේදී අරමුණ කරනවා මේක පොරේනම් බොහොම හොඳට ඉඳලා තියෙනවා මේක නම් පසුබිම හොඳයි ආලෝක වර්ණ සංඥා හොඳයි ඒක තමයි තියාගන්න ඕනේ කියලා ඒක තෝරගන්නේ ඒක තුළින් අපි ආරම්භණයක් ඇති කරගන්න හදනවා අර ජීවෙන ලෝකේ ජීවෙන ලෝකේ වෙනස් වෙන ලෝකේ තුලින් එකක් වෙන් කරගෙන ඒක ලොකු කරගෙන සංඥා කරගන්න යම් ආකාරයකට එහෙම කරගන්න බැරි වුණොත් ඒ සිත්ය පිළිබඳ අපිට මතකේ නැති වෙලා යනවා අපිට ඒක සාමාන්‍ය සිද්ධියක් වඩපත් වෙනම නොවෙන්නයි සංඥාව ඇති කරගන්නේ. ආනේ සංඥාව හැම වෙලාවෙදීම අරමුණු කරන්නා වූ නැත්නම් අරමුණක් පදනම් කරගෙන තමයි සංඥාව ඇති වෙන්නේ. ඉන්නේ මේ සංඥාව හොඳ අතරත් නරක අතරත් දෙකටම ක්‍රියාත්මක වෙනවා. බැලුව බැලමත් නම් පේන තියෙන්නේ මෙයා හැම වෙලාවෙම අපිව මුලා කරනවා කියලා. අවිද්‍යාව ඇති කිරීම පිණිස නිත්‍ය දේ අනිත්‍ය දේ නිත්‍ය සංඥාවක් ඇති කළ දීම සඳහා සංඥාව ලද්දාපසං හැම වෙලාවෙම ඒ තමන්ගේ කෘත්‍ය දිගට කරලා දෙන නිසා අපි එයා විසින් දෙන මේ නිත්‍ය සංඥා තමයි ජීවිතේ ගත වෙන්නේ. එහෙනම් සුභේ අසුභේ තියෙන්නේ. දෙතිස් කොළඹ ගත්තත් අසුභේ. අනිත් පැත්ත නමුත් මේක තුලින් සුභ සංඥාවක් අපේස් කරලා දෙනවා. හොඳ යෞවන තරුණ රූපේ කියලා ඒකට සුභ සංඥාවක් ඇති කරනවා. ඒ වගේම ආත්මස් මුර්ගාන දුකක් ලෝකේ තියෙන. ඒත් මේකේ සුඛයක් වල දෙන්න හදනවා. අවුරුද්ද මේ ඍතු හොඳයි. එනකන් දවසේ මේ කාලය හොඳයි. එතන මේ ආහාර අතර මේක හොඳයි කිය. ඒක තුල අර සුබ සුඛ සංඥාවක් කර දෙන්න හදනවා. මෙන්න මේ තුන සංඥා මාර්ගයෙන් අපිව නැත්නම් සංඥාන මුල්තන විදිහට මේ කටයුතු කරන්න යනකොට මේ අනාත්ම උද්දෝ ලෝක ධර්මයේ තුල ආත්ම සංඥාවක් ඇති කරන ප්‍රත්‍යක්ෂ භාවයක් ඇති කරන ස්ත්‍රී පුරුෂ භාව ආදී වශයෙන් විශාල පැටලවිලක් මේක තියෙනවා. නමුත් මේකේ නාටකම නෙවෙයි. මෙන්න මේ සංඥාව ඒ ඒ වෙලාවේ අපිට හංගවන ගැති නිසාම සංඥාවත්තාව මේ ක්ෂණ භංගුර භාවේ ක්ෂණින් ක්ෂණින් කඩි කඩි යන භාවේ නිසාම මේක අනිත් පැත්තට හරන්න පුළුවන් ගැතිකෝ සර්වචනසේ දැක්කා. ඒක තමයි මේ ධර්මදේශනා මාර්ගයෙන් ඒක කරගන්න හදන්නේ. අපි ඉස්සෙල්ලාම බලන්නේ මේ සංඥාව අඳුනගන්නනේ. ඒ නිසා මොනවා හරි අපි අර වගේ දෘෂ්ටියකට වැටුණා කියලා හිතමු. අනිත්‍යදී නිත්‍ය සංඥාව ගත්තා. ඊළඟ ගිල අන්තිමට අනාත්මදී ආත්ම දෘෂ්ටියට වැටෙනවා. සාමාන්‍යයෙන් බැල කරනකොට ඉස්සෙල්ලාම ඇති වෙන සංඥාව ඊගාට චිත්තය ඊගාට තමයි දෘෂ්ටිය. ඒ සංඥා අවස්ථාවේ බොහෝ මේක බොහොම තනුකයි බොහොම බොළඳයි බොහොම ලාමකයි ඒක දෙසරයක් තුන් සැරයක් දැක්කට පස්සේ තමයි චිත්තයක් බවට පත් වෙන්නේ. ඒ චිත්තය ඇතුණාට පස්සේ ඒක ඒ පුද්ගලයා අරස කරන්න උත්සාහ කරනවා. මේක මේ මම එක සැරයක් බලලා නෙවෙයි දෙසරයක් නෙවෙයි තුන් හතර සැරයක් බලලා මම මේ කියන්නේ මම දන්න දෙයක් මේ කියන්නේ කියලා. ඒ ගත්ත මතිය චිත්ත මට්ටමට ගියාට පස්සේ හඳුනා ගන්න. සංඥා මට්ටමෙන් ඉතර ගන්න දෙයක් නෑ. හැරෙයි දැක්කේ ඕක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා. ඒක පිළිබඳව අනිත්‍යතාවය කියන. ඒක චිත්‍රමට්ටම කරනකොට දෙතුසරයක් අත්දකලා. ඊට පස්සේ ඔබ දෘෂ්ටියක් පාඩපත් වෙනවා. දෘෂ්ටියක් පාඩපත් කරන පස්සේ නම් බුදුරජාණන් වහන්සේ වැඩිය වෙනස් කරන්න බෑ. ඒකයි අපසස් දේශනා කරන්නේ මේ හතිවටහන වගේ භාවනා කරන මුලින්ම දෘෂ්ටිය ඉති වෙලා තියෙනවා. සීලේ තියෙනවා. ඒ වගේ දෘෂ්ටියක් හදාන්න බැරි නම් නැත්නම් මේ සංඥා වගේ ඉතාමත් ගැඹුරින් සෑම චිත්තක්ෂණයක අපි මේ වර්ත සතියෙන් පන්නන සමාධියෙන් පන්නන දාන අවිද්‍යාව නැවත නැවත ඇති කරන භව නිත්‍යයක් ඇති කරන දෙන තෘෂ්ණාව ඇති කරන මේ වැඩ පිළිවෙල කරන මේ සංඥාව අපිට ඉක්මවන්න පුළුවන් මේ සංඥාව සංඥා වේදේස නිරෝධයකටපත් කරන්න පුළුවන් කියලා මුළු ලෝකෙම හිතුවේ නෑ නමුත් සර්වචනාංශයේක මේ සංඥාවේ තියෙන නාකටපත් කරන ගැතිය වගේම හොඳටපත් කරන්න පුළුවන් ගැතියක් තියෙන නිසා මතක් කරන සතිපට්ඨානාදී ධර්මයක් කරනකොට අඩු ගානේ තද්ද දැඩි වූ තද්ද බල වූ දෘෂ්ටි සහිත කෙනාට අර මේක අධිවර්ති කිරීමේ කෘත්‍ය කරන්න බෑ. ඒක තරම්ම භයානකයි. නමුත් ඒක වෙන්නේ මේ චිත්ත භාවයටපත් වෙච්ච දේ මත නැවත නැවත වැරදි ආකාරයෙන්ම අයොරුසුමසි කාර්යෙම කල්පනා කිරීම නිසා. මේ චිත්ත භාවයටපත් වෙන්නේ හියෙන් නෙවෙයි මේ හිතල බලම නෙවෙයි මනෝ විකාරෙම නෙවෙයි මොකක් හරි සංඥාවක් සහිතවමයි ඒ සංඥාව හේතු නිස්පර්ශයක් ඇතුවමයි ඒ නිසා යම් කිසි කෙනෙක් යමක් කියනවා නම් ඒක කවදාකවත් ඒ මනුස්සයා මේ කවුරුත් නොමගාර ඉන්නවක්වත් හිතලා බලලා කියන දේකුත් නෙවෙයි මනස දැකලා තියෙනවා ඒක දැකපු නිසායි ඒ මනුස්සයා කියන්නේ ඒක නිසා එයාගේ ප්‍රශ්නේ අපිත් එක්ක තියෙන ගැටුම නතර වෙන නම් ඒ පුද්ගලයාත් එක්ක අපි මුලට යන්න ඕනේ තුලට නොගිය අගින්ද විසඳන්න ගත්තොත් එන්නේ බුද්ධලට ගැටුමක් ඇති වෙනවා. අපි පුංචි කාලේ අහලා තියෙනවා තල්ලස්සක් ඇත තල්ගහකට බුදිය වැච්චාවට වෙච්චදී. ඒක බාහිරට ඇවිල්ලා සල්ගිරියක් හදනවා ඩෝං ගාලා රත්තට. ඒක පහට අහව පැලසෙන නැගිටලා බලනකොට විශාල සද්දයක් එයාට හිතුනේ එකම දේ අහස කඩාගෙන යනවා කියලා. ඉතින් පැනපු පැනිනට වලන් හිටු මීමෙන් එක්ක ඇහුවා මොකදයි කියලා. ඊට පස්සේ කතා කරන වෙලාවක් නම් මොනවක්වත් නෑ අහස කඩන්නවයි. හැබැයි නෙන්නම් બોලේ වැඩේ හරියන්නේ නෑ ඔන්න මේ මින ගියා. මේ මේ නැරට ඉත්තයි එක හම්බුණා. ඉත්තයි ගියා මේ දෙන්නෙක් නිසානේ දැන් ඉතින් සෙල්ලමක් වෙයි. මොකද කතා කරන වෙලාවක යා. කොහොමම ගිහින් අන්තිමට මොආතේ මොආගෙන් ගෝනාට ගෝනාගෙන් ගිහින් අන්තිමට අලියක් එක තියලා දැන් කැලේ බින්දගෙන දුවන. කිසිම කෙනෙක් මේ සංඥාව ඇති වෙච්ච තැනට යන්න ඕමනාවක් නෑ. අර රැළට අහුවෙලා රැළට දුවනවා. ඕක තමයි අද ලෝකේ තියෙන ෆැෂන්ස් කියලා જાති තියෙන්නේ. හැම ඔච්චර ළමයි. කවුරු හරි පිස්සෙක්මක් හරි අදහසක් ආවම ඒක නැතුව නම් බත් කන්න බෑ. ඒ තරමටම මේක ඉතින් මේ වැඩේදී ඒ අලිය දක්වම හැම සතෙක්ම ඒ අර හා වගේ හව හිසක සතා බොරු නෙවෙයි කියන්නේ. ආව ඇත්තම අත්දැකලා කියන්නේ. නමුත් සංඥාවක් අනුවයි දුවන්නේ. යනකොට කැලේ රචාලා යනකොට ඔහෙත් පල්ලා කියලා කතා හිතුණා. නතර වෙන්න බෑනේ සිංහයා කතා කරා. ඔක්කොම නතර වෙලා ඉතින් කොහොමද? අනේ පුතුව. රජතුමනි අපි ළඟ ආදි කරදරයක් දෙන මේ කලේ ඉන්නේ කොහොමද අහසාරණ වැටෙනවා. ඉන්දියා කරලා කිව්වා මේ කවුද කිව්වේ? අයියට ප්‍රබාල කිව්වා මන්නම් දැක්කේ නැහැ ගෝනා තමයි කිව්වේ. ඇත්ත ගෝණගෙන් අපට ප්‍රශ්න මමත් ඇත්තටම අවසර දැක්කේ නැහැ මට මේ මේ මේ මුවා තමයි කිව්වේ ඒ මුවාෙන් අහනකොට ඔහොමම කියලා බලනකොට ඉතින් අන්තිම කෙලෙර හිටපු හාවා කිව්වා ඇත්ත අවසර මම දැක්කා ඊට පස්සේ කොහේ නම් අපි කට්ටියම කියලා යන්නේ ඒකට අර ඔක්කොම කකුල පිටිවසටයි යදෙන ඉස්සරහට යන්න බෑ මොකද අහර කතාවට බැත්ත දිහාවට ලියන්න තියෙන්නේ ඔහොම සිංහයා ඉස්සර උනා සිංහයා ඉස්සලා සිංහයා හාවට කිව්වා දැන් මේකට මුල් වෙච්ච කෙනා යම් සාක්ෂියට යම් කෙනෙක් කියන බලනකොට හොඳට කාරණාව පැහැදිලිව. අර ලින්ජේ ඉඳලා පාට වැටුණට පස්සේ ඒ දුවන්න පටන් ගන්නතර පස්සේ ඉතින් ඊටපස්සේ කකුල් කඩන දුවන එක විතරයි ආය බැලිලක් නැහැ. ඕකමයි තන්නේ කරන මේ පෙරද සමාජයේ පවතින්නේ. ඒක නිසා කවදා අපි මේක මේ පිළිගිරිය කල්ලත්තකට කඩාවත් නැහැ කියලා තේරුම් ගනි. අපි හරි කැමැති අහකට කඩාවත් නැහැ කියලා කියාගන්න ඒකට වෙලා අපි මේ අපේ මේ මෝඩ වැඩ, තකතිරු වැඩ ඒක සාධාරණීකරණය කරන්න. නොකියන දෙයක් නෑ. ඒකට වෙනමම තියෙන සබ්ජෙක්ට් එකක් රීසනින් කියලා. කිසුල් ගහට ගිය මනුස්සයර කියන දෙයක් තියෙනවා. ඒ වගේ තමයි ඕනම කෙනෙකුට කියන දේවල් තියෙනවා. ඒ කියන තියෙන දේවල් අපි 100 100 ප්‍රතික්ෂේප කරන්නේවා. යම් ප්‍රමාණයකට මේකේ ස්පර්ශයක් තියෙනවා. ස්පර්ශය අනුවක සංඥාවක් තියෙනවා. සංඥාව චිත්තයක් බාර වෙලා චිත්තේ දෘෂ්ටියක් වඩපත් වෙලා තමයි මේ කටයුතු යන්නේ. ඒක අපිට දෘෂ්ටියෙන් කරන්න බෑ. ඒකට යටත් වෙන දෘෂ්ටිය තියෙනවා නම් වැරදිම භාවනාව කළ වැඩකුත් නැහැ. චිත්ත මට්ටම හදන්න පුළුවන් සංඥා මට්ටම හදන්න පුළුවන්. ඒක නිසා මේ භාවනා කිරීමේදී විපස්සනා භාවනාවේදී මේ සතිය දියුණු කිරීම සඳහා සතියට ආසන්න වශයෙන් බලපාන්නේ ඉෂ්ඨිත සංඥාව කියනවා. හරි වෙන්න පුළුවන් අර දිනුනේ ප්‍රශ්නයක් නැහැ. මම දැන් ආස්වාද කරන වෙලාවේදී ආස්වාද කරන බව දැනගැනීම සඳහා මෙහි කරන්න කියන්නේ අර සංඥාව ඉෂ්ඨිර කරන්න. සංඥාව ඉෂ්ඨිර කරාට පස්සේ අපිට හොඳටම දන්න මේක අපි ආස්වාද කරනවා ආස්වාස් කරනවා කියලා මෙහි කරන ප්‍රස්වාසයේ නෙවෙයි බවට පසලවිලක් එන්නේ. ඒ වගේම මේක හිතවිල්ලක් නෙවෙයි වේදනාවක් නෙවෙයි සබ්ජයක් නෙවෙයි මම ඉන්නේ ආස්වාසේ. ආයෙකට අපි මම දැන් මෙතන කියන එක තහවුරු වෙනවා. එතකොට මේ වෙලාවේ අපේ ඒ තියෙන ප්‍රත්‍යක්ෂ දැනුම අනුව අපි කියන ආස්වාදයේ මත වැටුනේ සීතලක් විදියට. ඊට පස්සේ ප්‍රස්වාසයේ සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි අර ආස්වාසයෙන් ගත්ත සංඥා සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුත් හිතකින් ප්‍රස්වාසයේ කියන කාරණාවට ප්‍රස්වාසයේ කියන ආරම්භණයට හිත ගියා කියලා දැනගන්න නම් උනත් ඒක ඍජු අධ්‍යක්ෂයක් පාඩපත් කරන්න ප්‍රස්වාසයේ මෙනෙහි කරන්න. ප්‍රශ්න ශිකර මෙනේ කරනකොට ඒක පිළිබඳ දැනීමක් අපට ඇති වෙනවා. මේ ඉස්සෙල්ලාම දකෝ පළවෙනි මොනත. යන්තම් අපි කියන සිංහලෙන් සුද දැක්කා කියලා. යන්තම් ඔන්න ඉත්‍ත්‍යාවද පුරුෂිත කියන්නේ මම යන්තම් ඔන්න සුදක් යනවා දැක්කයි කියලා අපි හරියට කියනවා. ආන්නේ සුද දැකීම පමණයි පළවෙනි සැරේ ආස්වාසිත ප්‍රසවාසිත පේන. පිම්බීමේදී හැකිමේදී පේන. පමේ ලකුණේ පේන. මෙන්න මේක තහවුරු කිරීම සඳහා ඊගාව සැරේට යන ආස්වාසයට අර වගේම මෙනෙහි කරන්න කියනවා කියලා ඒ දැකපු එකමද කියන ප්‍රශ්නාර්ථය නැවත බලන්නේ කියනවා. ඉස්සර සීතලකම දැන් පස්සීතලක්. ආ හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ තාම තියෙන්නේ ඍජුවක් දැනෙන ප්‍රසවාසය දැක ප්‍රසවාස උණුසුමක් විදියට දැක හොඳයි. ඊට පස්සේ ටික බලන බලන යනකොට මේ සීතල බව දිග වශයෙන් කෙටි වශයෙන් හෝ එහෙම නැත්නම් මේ මේ සීතල මට දැනෙන වාතයක සීතලක් වාගේ ද්‍රවයක සීතලක් වාගේ නැත්නම් ඝණයක සීතලක් වාගේ ආදි වශයෙන් මේකේ අර විවිධ විවිධ විවිධ විවිධ පැති වැටෙනකොට වැටෙනකොට වැටෙනකොට තමයි අපිට කියන්න පුළුවන් ඉන්නේ ආස්වාසේ දැක්කයි කියලා. ඒ දිගටම මේ සංඥාව තාවුරු වෙන්නේ නැත්තම් අපි සතියෙන් දින්නේ අසතියෙන් දින්නේ කියන්න බෑ. අපි ඉන්නේ වර්තමාන මොහොතේ ප්‍රත්‍යක්ෂ අත්දැකීමද නැත්නම් අපි මේ හිතන හිතනවාද සිතලුවක්ද දන්නේ නැහැ. ආන එක නැති කරන්න තමයි මේ සල්ලක්ෂේති කියලා කියන්නේ සලකුණු කිරීම. එහෙම නැත්නම් මෙනෙහි කිරීම කරන්නේ. නම් කිරීම කරන්නේ. නම් කිරීම වශයෙන් නම් කිරීම නම් සංස්කාරයක්. කරන්නේ. නමුත් ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ අරමුණ පිළිබඳව ස්ථිර භාවය. නැත්නම් අරමුණ පිළිබඳව සංඥාව තහවුරු වෙනවා. ඒක නිසා අපි බොරුව නම් බොරුව බව දන්න. ඇත්ත නම් ඇත්ත බව දන්න. ඒකකොට මේ දෙක අතර පටලවිල්ලක් නැහැ. මේ හිතවිල්ලක්ද ඇත්තද? ඔන්න ඔය දෙකට කලෙහි යවන්නේ යෝගාවචරය නිතරම මෙනෙහි කිරීමේ. ඒක අඩු වුණොත් තමයි භවනා කරනවා කියන කාගේ සමාත හිත සීතල වෙලා ඉඳලා ඕන තරම් වෙන්න පුළුවන්. කිසිසේත් මේක කාටවත් බෑ නොවිය යුතුයි කියලා. නමුත් මෙනෙහි කිරීම ඊට කලින් අතර වෙන්න ඕන. මෙනෙහි කරමින් ඉඳයන්. ඒ නිසා යෝගාවචරයට අවස්ථා දෙකක් හම් වෙනවා නිින්ද වගේ වෙලාවකදී මෙනෙහි කිරීම නතර වීම දැනගත්තම ඊට පස්සේ දැනගන්න ඕනේ එක්ක පිට පිට යාමක් හෝ නිින්දක් සිද්ධ වෙනවා. ආදි වශයෙන් මේ සතියේට විවිධ ආකාරයේ මේ සංඥාව තිරකිරීම බොහොම උදව් උපකාර කරනවා. ඒ නිසා තේරුම් අරගන්න ඕනේ භාවනාවකදී අපේ එල්ල කැඩෙන අවස්ථා බොහෝමයි. අරමුණෙන් හිත පිට යෑම, රූප වාසයෙන්, එහෙම නැත්නම් ආරමුණ ඇතුළේම එන වෙනස්කම් එනකොට සතහන් වලින් ආකාර වලට මාරලා ආකාර වලින් පස්සේ ඒ වගේ අත්තම ස්වභාවික ලක්ෂණ දකිනකොට ඇත්ත දෝ නැත්ත දෝ කියලා සැක පහළ වීම ඒකෙන් භාවනාදි පහළ වෙන්නේ නාම ධර්ම ඕන වෙලාවක නොදන්න ශේෂ්ත්‍රක යනකොට පරලැවෙන තියෙන අවස්ථා වැඩි. ඒවා තේරම මග අරව ගන්න. හරියට ආරස්සක යන්ත්‍රයක් වගේ. අතර තියලා තියෙන මෙනෙහි කිරීම තමයි. මෙනෙහි කරා නම් ඒක හරියට අර මේ මහසෝනාගේ බෙල්ල වගේ බෙල්ල එක පැත්තකට කඳ එක පැත්තකට කියලා දෙපැත්තකට බලන්න එකක් හිතාගෙන ඉන්න දෙකක් වෙන්න විදියක් නෑ මෙනේ කරා නම් කඳ තියෙන දිහාටම බෙල්ල හැරෙනවා ඇතාගේ බෙල්ල වගේ ඒක එකලස් කර දීම කරන්නේ මෙනේ කිරීම. ඒ නිසා යෝගාවචරය මේ මෙනේ කිරීමේ ක්‍රමය දන්නවනම් උතුරු කුරු දෙවෙන්ද කියත්, දක්ෂිණත්‍ර වේද කියත්, එහෙම නැත්නම් සම්පූර්ණ මේ අධාර්මික මිනිසුන් දැනගන්න කියත් කවදාකවත් පැටලෙන්නේ නෑ. මෙනෙහි කිරීම දන්නේ නැත්නම් ගුරුවරයෙක් ළඟම අවුරුදු 7ක් හිටියා. කොච්චර කෙරුවත් භාවනා කරලසක් එන්නේ නැහැ. ඒක නිසා මේ තිර සංඥාව ඇති කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ඉස්සල්ලාම වැරද්දක් වෙනකොට වෙන්නේ සංඥාව වැරද්දක්. ඒක වැරදිමයි. සංඥාව කියන්නේ ඒ කාලවලටම පඩුවාලියේ අදිට ඒක වගේ කුචිම දෙයක්. ඒ කුචිම දෙය කවදාකවත් සත්‍ය අවබෝධයට යොමු කරන්නේ නැහැ. ඒක යොමු කරන්නේ සංසාරේ පැවැත්තටමයි. ඒක යොමු කරන්නේ තෘෂ්ණාවටමයි. ඒ නිසා අපිට සංඥාව ඇතුවක් බෑ නැතුවක් බෑ. ඒ සංඥා නැති වුණොත් කුලයේ දකපු හීනයක් වගේ අපිට මොනම දෙයක් කියා කරගන්න බැහැ වෙනවා. අපිට මේ ලෝකෙත් එක්ක සංනිවේදනය කරන්න බෑ. නමුත් ලෝකේ හැදිලා තියෙන සංඥාව හැදිලා තියෙන සංසාරෙටමයි. හැදිලා තියෙන දුකටමයි. හැදිලා තියෙන තෘෂ්ණාවටමයි. නිසා කවදාකවත් ජනමාධ්‍ය නිවන් දකින්න බෑ. ඒක හැදිලා තියෙන්නේ සංසාරෙටම. ඒක හැදිලා තියෙන්නේ තෘෂ්ණාවටම. ඒක හැදිලා තියෙන්නේ අවිද්‍යාවටම. ඒසා සංකේත මාර්ගයකින්, භාෂාවකින්, ව්‍යාකරණයකින් කවදාකවත් නිවන අර්ථකථනය දෙන්න බෑ. නමුත් අපිට සිද්ධ වෙන භාවනා පාවිච්චි කර භාෂා පාවිච්චි කර අපිට සිද්ධ වෙන ව්‍යාකරණ පාවිච්චි කර අපි දැනගන්න මේ සංඥා කියලා. මුළු පරිගණක තාක්ෂණයම හුදු සංඥාවක් පමණයි මිරිඟුවක් පමණයි. මොන්නම දෙයක් අත්‍යත් නැහැ. ඒ නිසා සර්වඥා දේශනා කරන්නේ පේන පින්දුවම රූපං. රූපේ පේන පින්දක් වාගේ. දුබ්බල වේදනා බුබ්බලෝකම. ඒකේ ජීව බුලක් වාගේ තමයි වේදනා සංඥා මාරිකූප මරිච කූපම. මිරිඟුවක් වාගේ. නමුත් මේ මිරිඟුවේ තමයි අපි මේ නංවරන් හදාගෙන ඉඩම් කඩම් බෙදාගෙන විවිධාකාර මේ ගැටුම් තියෙනවා. ඒ නිසා අපි භාවනාවේදී පුදුම විචයකට මෙන්න මේ සංසාර කිල්ලෝ රක්න කරගෙන සංසාර ඇරගෙන ආව මේ සංඥා ගැටයට ඉතාමත්ම සරල ඒ වගේම ඉතාමත්ම පෞද්ගලික ඉතාමත්ම වර්තමාන මොහොතේ ජීකර හැලීමක් සිද්ධ කරනවා. ආනේ ජීකර හැලීම සිද්ධ වෙන්න නම් මේ සංඥාව අපිට මේ ලක්කන වශයෙන් රස වශයෙන් පච්චපත්තාන වශයෙන් පදත්තාන වශයෙන් තේරුම් අරගත්තා වූ සංඥාව අපතල ක්‍රියාත්මක වෙන අවස්ථාව ගැන හිත කිට්ටු කරලා බලන්න ඕන. කිට්ටු කරලා බැලුවොත් විතරක් අපිට හිතා ගන්න පුළුවන් මේ වැඩේ හැම දෙවියෙම සිද්ධ වෙනවා. සංඥා විසින් අපිට නොමග යෑම දෙවියෙම සිද්ධ වෙනවා. නමුත් අපි ඒක දන්නේ නැතුව ඉන්නවට වැඩිය හොඳයි දැනගන්නවයි කියන එකයි ඔන්න සර්වඥාසික මූලධාරය. සංඥාව තාමත් නොමග යන නමුත් නොදැන නොමග යනට වඩා හොඳයි දැන නොමග යන්නේ. ඒක නිසා සරුවත් ජනසිකේ සංඥාව ඇවිල්ලා අපිව මත් කරන හැටි සහ එයින් ගැලවීමට ඇති එකම ක්‍රමය නම් මත් කරන බව දැන ගැනීම පමණයි. ආන්නේ සඳහා විවිධ ස්ථානවල පෙන්ලා දීලා තියෙනවා සංඥාව කියන මඩ වතුර කොහොමද මේ පිරිසුදු දිය දහරාවට එකතු වෙන්නේ? ඒකදී ওই මතුපින්ඩික සූත්‍රය තමයි ඒකට ඉතාමත්ම මේ ගැඹුරක් එන්න තැන ඒකදී ඇත්තටම සර්වචනාංශේ දෙන්නේ දිරව ගන්න බැරි විදිහේ උස්සරන්න බැරි විදිහේ බරපතල ප්‍රකාශයක් කරනවා ඒ ප්‍රකාශ කාලේ හේතු වෙච්ච කාරණාව කියලා බමුණ කිතු වෙච්චි කතා සල්ලාපයක් සංඥාංශයට මතක් කරලා කියලා සර්වචනාංශේ තමනාංශගේ කඳ කිලියට වටනවා ඊට පස්සේ අර අහගෙන හිටු සංඥාට විශාල ප්‍රහේලිකාවක් කියලා මොකද්ද මේකේ අර්ථය කියලා. ඊට පස්සේ මහා කොට්ටිච්ච ස්වාමීන් වහන්සේ හම්බෙලා සඳහන් කරන සාස ගැඹුරු බණක් කිව්වා අපිට මේක තේරුනේ නෑ. ඒ නිසා අපිට ඔබ වහන්සේගේ සරණයි පිට අපිට පොඩ්ඩක් විස්තර කළ කියලා දෙන්න. ඉතින් කොට්ටිච්ච ස්වාමීන් වහන්සේ කියනවා මේ ගහක මේ අරටුව හොයන්න ගිය වෙලාවේදී ඒකේ අරටුව කොළවල නෑ. නැතිවල නෑ පොත්තේ නෑ ඔබ තියෙන අරටුවේ උඹලා මේ අරටුව පන්නලා ඇවිල්ලා අතුල්ලා පන්නලා ඇවිල්ලා ඉච්චි පන්නලා ගිහලා කොලවල හොයනවා මම කවුද බුදුහාමුදුරු කියපු දේවල් වලට අස්ස කතා දෙන්න කියලා ඇයි බුදුහාමුදුරන්ගෙම ඇහුවේ නැත්තේ කියලා. ඒකට කියනවා මේ වගේ අනුකම්පා කරන්න. අපිට ඔබ වහන්සේත් එක්ක බොහොම පහසුවෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා නේ. දන්නා ක්‍රමයට විස්තර කරලා දෙන්නේ කියලා. අන්න එතෙන් තමයි මේ ඇතිවිචි විස්තර දිවියේ පහගේ තමයි යෝමාතු පිළික සූත්‍රය සඳහන් වෙන්නේ බොහොම මේ දර්ශන විද්‍යාවෙන් බොහෝම විග්‍රහ වෙන සූත්‍රයක්. ඒකේදී සඳහන් කර තියෙනවා චක්කුං චාවසෝ පටිච්ච රූපේච උපපදිත චක්කු විඤ්ඤාණ. මේ ඇහැට ඇවැත්නි රූපයක් එල්ල වෙච්ච වෙලාවක එහෙමයි දෝමින් හිතපු තිබුණ හිත ඇහැට එනවා. ඒකට උන පෙනීම කියන එක සිද්ධ වෙනවා. චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උප්පදින චක්කු විඥාන තීන සංගති පස්සෝ යම්තා චේ පුත්‍රයාට සජීවී ඇහක් තියෙනවා නම් අන්දේක් නෙවෙයි නම් රූපයත් ආපාතගත වෙමින් තියෙනවනම් හිත කනස්නාහේ දිවට ආදි වෙන වෙන තැන් වලට පිට කරනවා යනවා නම් මේ තුනේකට යන සාකල් ඔහු බලන්නේ දකින්නෙක් බවට පත් වෙනවා. ඒ තුන කියන සාකල් ස්පර්ශය සිද්ධ වෙනවා. පුදුලගේ ඇහත් කරලා තියෙනවා. රූපයක් තියෙනවා. හිත පිට යන්නේ නැහැ. බැලීමෙම ආනෙන් බලාගෙන ඉන්න තාකල් ਉਹ බලන්නේ පාටපත් වෙනවා. අපි හිතමු හරියට එල්ලකට වෙදිසියන්ට පුරුදු වෙන දක්ෂ වෙලි කාර්යයක් වෙන්න හදන කෙනෙක් කියලා. එමුත් ඒ ඊළඟදී හරියට බලන්නේ. ඒක හරියට මැදටම එල්ලකල වෙදිසියන් හදනකොට ඒ මනුස්සයාගේ කඩියක් ආවොත් සබ්දයක් ආවොත් එයාගේ එල්ල කැඩෙනවා. නමුත් එහෙම නැත්නම් හරියට කරගෙන හිටියොත් එයාට එල්ලෙට වෙච්ච යන අවස්ථාව වැඩි. ආන්නේ වෙලාවේදී ඇහක් තියෙනවා, ඒ දර්ශනයක් තියෙනවා. හිතක් තියෙන ඇහිම. ආන්නේ වුණා ඒ තාකල් අපි කියන ස්පර්ශය කියලා කියනවා. තුනේකට ගමන් කරලා තියෙන සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. කියන්නේ ස්පර්ශය ඇති වුණා නම් ඒ දකින්න ඒ කාගට්ලෑල්ල හොවිදිනවා. අපි ඒක දැනගන්නවා. දැන් මගේ හිත පිට ගිහිලා නැහැ. දැන් මගේ හිත තියෙන්නේ මේ මේ අරමුණේ මොකද අරමුණ මම බලන්නේ මේ ලෑල්ල. ඒ තාගත් ලෑල්ල. බණ ඉස්සර බණ කියනකොට මුල් මුල් හරියදී පස්සපච්චා වේදනා තේරෙන්නේ නැහැ. ගා කියලා බණ කියන්න ඕන පස්සපච්චා තේරුම් කියන එක තේරුම් ගන්න. නමුත් මේ වෙලාවේ ටිකක් අල්ලතු කියන්න සිද්ධ වෙනවා. කොහොම හරි ඔය කියේ ඒ පස්සපච්චා නෙවෙයි මේ බණට වෙන්නේ. බණට සිද්ධ වෙන්නේ යමක් Taman ස්පර්ශ කළා නම් ඒක විදිහට. යමකට සංඥාව පිහිටවනම් දැනීමක් ඇති වෙනවා. නොවි, නොටින් and නොවි. යම් අරමුණක් අපි නෝට් කරා නම් අනිවාර්යයෙන් මේක නොනින් එකක් එනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් මම බැලුවා දැක්කේ නැහැ කියලා ඒක ව්‍යාකරණ අනුකූල නැහැ කතාව. බැලුවා නම් අරුණේ අන්ධකාරය හරි පේනවා. ඒ වගේ තමයි නෝට් කරා නම් නොනින් එකක් එනවා. මෙන්න මේ වේදනාව දක්වම චක්කුං චෞසෝ පටිච්ච රූපේ චුප්පදේශ චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා ඉතාමත් පිරිසුදු ජල ධාරාවක් කරන්නේ මෙන්න මේ වේදනා ඉතින් අපි අපි දක්වා එන්නත් මේ අපි අත්දැකීමට ඒක නිදීමක් බවට පත් වෙන තා වැඩ පිළිවෙල ඉතාමත් පිරිසුදුයි බුදුහාමුදුරන්ට සිද්ධ වෙන ওই කාලෙට ආර්යයන් වහන්සේට සිද්ධ වෙන්නේ toy කාලෙට බෞද්ධ වූ නැත්නම් පු탁ඥ වූ වෙන කෙනෙකුට වෙන්නේ toy කාලෙට එතනින් නැතුව අබවුතුන් මිත්‍යා දෘෂ්ටිකෙකුට වෙන්නේ toy තාගෙන සත්‍යෙදි ගත්තත් toy කාලේ තමයි. එයාට වේදනාවක් පහළ වෙනවා. යම් වේදේති තං සංසංජානා. යම් ওই වේදනාව හඳුනා ගන්නවා. හඳුනා ගන්න තැනදී තමයි බොර වතුර එකතු වෙන්නේ. ඒක ඉතින් කරුණ අදහස් නිසා මේ දැකපේ කොහොමදයි සුභයි මංගලයි වශයෙන් හෝ අදු මේ දුමංගලයක් නරක දෙයක් වශයෙන් හෝ ඒක හඳුනා ගන්න අපි එතන ලකුණක් තියෙනවා. අර වඩුවා 100 අඳිනවා වගේ. මේ ලකුණ තියෙන තැනින් තමයි අපි මේ සිද්ධියට ඇලී ගැසීම සිද්ධ කරන්නේ. අපි මේකට සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වුණාට පස්සේ යම් සංජානාති සංවිතක්කේ යමක් අපි හඳුනවාද ඒක තමයි අපේ හිතට කල්පනාවට එහෙම නැත්නම් සීයට බුද්ධියට වැටේ. ගොඩාක් දේවල් ලෝකෙ හිට වෙනවා. හිට වුණාට අපි යමක් හඳුනා ගත්තා නම් ඒක තමයි අපිට කරදර කරන්නේ. ඒ නිසා අපි ගොඩාක් දේවල් හඳුන්වයි කියලා කියන්නේ මහා කරදර ගොඩක්. අපි දන්න දේවල් ටිකයි නම් ඉස්සර වැද්දන්නේ. වගේ මේ මේචයි කියන මිනිසුන්ගේ දැනුම බොහොම ටිකයි. ජීවනේ හරියටම තමන් ඉන්න පරිසරයක්. Taman ඕනේ ආහාර මාර්ග, ගමන් පථය. ඒ ටික විතරයි දන්නේ එච්චරයි. ඊට පස්සේ ඔය ඡාචාන්තර අරබුද අරබුදවත් ඕසෝන් ලේයර් එක රවුත් වෙලා තියෙනවා කියලා මොනම ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ දන්න ප්‍රමාණයට තමයි. දැනගන්න දැනගන්න කවදාකවත් හොඳක් නම් අහන්න හම්බෙන්නේ. ඒ වුණාට පුදුම ආශාවක් අපි ළඟ තියෙන මේ දැනුම සඳහා. ඒ සේරම ඒ සේරම දැනුම කිසිසේත්ම ප්‍රත්‍යක්ෂ නෙවෙයි. ඒ තාක් දුරට අපි මතක තියාගන්නවා සංඥා ගොඩක් සමහරව ඇත්තටම නිවැරදි ගණන් ක්‍රම වලට සූත්‍ර වලට සමීකරණ වලට සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් මේ දැනුම් කියලා කියන්නේ අන්න අර වගේ අපිව අදල තත්ත්වයකට අචීත තත්ත්වයකට පත් කරන දේවල් මිස කවදා ප්‍රත්‍යක්ෂ නෙවෙයි. එතන යම් සංජානාති කම් විතර ඒක තමයි අපි කල්පනාට වැටෙන්නේ. අපි කලින් එක දවසක් මට මතකයි මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේ සඳහන් කරා. ඒකදී ධර්මචන්නාංශය අහනවා මාළුක්‍ය පුත්‍රය යම් රූපයක්ම දැකලා නැත්තම් කවදාකවත්. දැන් බලමිනුත් නැත්තම් ඔබට පේන්නේ නැත්තම් මත්තට පේන්න වෙන්නේ නැත්තම් එහෙම දෙයකින් කෙලෙස උපදින්න පුළුවන් කියලා. කවදාකවත් කෙලෙසෙන්නේ අපි දැකපු දැන් බලමින් ඉන්න දැන් අපිට පේන එනසම් පෙනේවා කියලා ප්‍රාර්ථනා කරුවොත් අන්නතර තමයි කෙලෙස් උපදින තැන. එතකොට අපි ඒකට සම්බන්ධ වෙනවා. අපි යමක් දැකලා නැත්තම් අපි යන දකින්නුත් නැත්තම් අපිට පෙනෙමිනුත් නැත්තම් අපි මාතර පෙනේ කියලා හිතන්නත් නැත්තම් කාදාකත් කෙලෙස් උපදින්නේ. මේ විදිහට මේ සංඥාව කියන එක අපි ළඟ පරණ අපේ මතක වශයෙන් රුචි අරුචිකම් වශයෙන් විවිධාකාර ක්‍රම වලට යමක් වින්දන අපි ඒ විඳපු දේ මත සංඥාවක් ඇති කරනවා. ඒ සංඥා කරපු ටික විතරයි අපිට විතක්ක වෙන්නේ. සංඥා කරපු ටික විතරමයි භාවනාවේදී හිතවිලි වශයෙන් එන්නේ. සංඥා වශයෙන් ආපු නැති කිසිම දෙයක් අපට අපේ භාවනාවට බාධා කරන්නේ නැහැ. හිත පිට යාමක් වශයෙන් හෝ ආවේගයක් වශයෙන් හෝ ඒක නිසා යම් විතක්කේ යම් සංඥානන්දේ තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති යමක් අපේ කේපාරක් දැකලා නැවත හිතට ආවනම් ඒක මත තමයි අපි මනෝ රාජ්‍ය හදන්නේ ඒක මත තමයි අපි මේ අහස්මාලික හදන්නේ මනෝ ලෝකමවන්නේ ප්‍රපංච වශයෙන් අපි සංනා වශයෙන් අර දැකපු දේ අල්ලගන්න ඒ වගේම දෘෂ්ටි වශයෙන් මාන වශයෙන් අරගෙන ඒක මතුමත්තේ අද පෙනපු පෙනපිපි තියෙන වාගේ ඒක මතුමත්තේ බොහෝ වෙලට පටන් ගන්නවා හිතවිලි ප්‍රපංච කරනවා කියලා කියන මේක තමයි අපි සංසාරේ බට බටකාලක පැටලිලා වගේ අපි ලන්දක පැටලනවා වගේ චේතන ඉතර කරගෙන කරකව වැටෙන්න පටන් ගන්නවා අපිට අර ඇතිවෙච්ච සංඥා වලින් ඇතිවෙච්ච විතක් වලින් ඇතිවෙච්ච ප්‍රපංච නිසා ඉන්නේ ප්‍රපංච වල තමයි ඇති වුණා වූ ඒ ප්‍රපංච බස් තමයි යම් ප්‍රපංචයේ තතෝරි දානම් පුරිසං ප්‍රපංච සංඥා සංකා සමුදාචාරතු ඔබ ඉතින් අර තම ගාලේ පැටුණා වගේ ඊට පස්සේ ඒකෙම අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජා කියලා ඉතින් ඒකම කරකැවිලා කරකැවිලා කරකැවිලා ආ අවුලකටපත් කරගන්න ඒ සංඥාව යම් විදිහකට සංඥා මාර්ගින් අපිට අත සිද්ධ නැත්තම් ඒ සිද්ධ ඉවරයි එක්ක අපිට මතකෙට එන්නේ නැහැ සිද්ධ වෙන්නේ නැහැ වුණා නම් මේක සංඥාවක් බව දන්නවනම් ඒත් ගැලවෙන්න පුළුවන් කියන එක තමයි සර්වචනාංශයේ බෙදෙන්න අපිට තියෙන අහස. දැන් මේ මම දැකපු විදපුදී පිළිගන්තව මම මේක හොඳක් වශයෙන් නරකක් වශයෙන් මංගලයක් වශයෙන් තුමංගලයක් වශයෙන් සංඥාව මෙතෙන්ට ගාව ගත්තේ නැත්තම් අපිත් ඒක සම්බන්ධයක් වෙන්නේ නැහැ ජීවිතේ. ඊට පස්සේ අපිට කල්පනා කරන්න දෙයක්වත් ඒකට චේන්ජ් කරන්න දෙයක්වත් ඔය කීමක්වත් එන්නේ නැහැ. ඒක නිසා කියනවා භාවනා කරනකොට පුළුවන් තරම් ඉස්සරහින් කඟක් ගන්නවා. කඟ තියා බලන ඉන්නවා. ඔබ අයියෙන් කරනවා, හිමින කරනවා, උදාහර ගම් කරනවක්වත්, උඩ අතක් පයත් දානවා, කකුල දානවා මොනවා හරි කරගිය ගමන් කඟ කැළඹෙනවා. යන්න යන ගඟට යන්න දීලා. ඒක දිහා බලන ඉන්නවනම් කවදාකවත් ඒක අපිට සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නැත්නම් ඊට පස්සේ කවදාකවත් ඒකින් අපිට අර වගේ ප්‍රපංච කිරීමක් ඒන් ආරම්භ කරගෙන වූ පුද්ගලයා එහෙම පටලවිල්ලක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි කොතනදී මේ අමුතු සංඥාවල් ජීවිතේට අපේ ප්‍රශ්න අපේ විඥාණයට අතුල් වෙන්නේ අන්නේ වෙලාවෙදිම සංඥාවක් බව දන්නවනම් මේක. සංඥාවක් කවදාකවත් අවශ්‍ය කරන්නේ යමක් හරියට දැක්කනම්. යමක් හරියට නොදැකපු නිසා තමයි අඩුව සම්පූර්ණ කරන්න තමයි අපි මේ සංඥා මාර්ගයෙන් ඒ එක එක සංස්කරණය කිරීම කරන්නේ. ඒක නිසා සර්වචනන්ත මතක් කරනවා අරමුණු සීක්‍රයෙන් වෙනස් වෙනවා නම් හැම එකටම භාගයට භාගයට නම් දකින්නේ ව අනිත් හරි ඔක්කොම සංඥා මාර්ගයෙන් පුරෝමින් යනවනම් ඔයක යන තා කලුවෙන් ගන්න තීන්දුව සේරම දේවල් අභියෝගයට ලක් වෙනවා. ඒක නිසා එක අරමුණක් කරන්නේ ඒ අරමුණ සියල් මහත්පස දකින්න උත්සාහ කරන්නේ කියලා. ඒ අරමුණ සාගයට ද්වේෂයට අහු වෙන්නේ නැති මධ්‍යස්ථ අරමුණක්. ඒක තමයි ආනාපානෙ පෙන්වලා දීලා තියෙන්නේ. ආනාපානය ආනාපානේ ගොරෝසු වෙලාවේ බලන්න. සියුම් වෙලාවේ බලන්න. ඇතුළත වශයෙන් පේන වෙලාවට බලන්න. පිටේ ඉඳලා ආනාපානය බලන වගේ පේන වෙලාවට එකක් බලන්න. ළඟ වාගේ පේන වෙලාවට නම් මූණ ඉස්සරහාම වාගේ සමාඩ ගහුව ගණන් ඈත තියෙන වගේ පේනවා. ඒකත් බලන්න. ඒ වගේම මේක හරිය හොඳයි දැන් මට ආනාපානශෝක් කියලා හිතන වෙලාවට ඒකත් බලන්න. සමාන අර්ජන අනේ කොච්චර බලන හිටියත් ආනාපානෙම පැයක් හිටිය දෙකක් හිටිය තුනක් හිටිය නැද්දකින් කියලා හිතන වෙලාවට. ඒ වෙලාවට ආනාපානෙ බලන්න. ඕන්න අට ආකාරයට බැලුවා නම් ඔයාලට ඊට වැඩිය ආයෙ වෙස්කුණු නැහැ. ඔකේ තව තියෙනවා නම් තියෙන්නේ අතීත අනාගත පච්චුප්පන්න කියන තුන් ආකාරය පමණයි. ඔය 11 ආකාරයට ආනාපාන දැක්කම මුළු ලෝකෙම දැක්කවා. ඒක තමයි අපි මේ දවස් 7, සති 7, මාස 7, අවුරුදු 7 7 යන්නේ මේ ඉදිරිපත් කරගත් අරමුණේ සෑම පැතිකඩක්ම අර අලියා දැකපු වලියට ගාව මනුස්සයා මේක කොස්සක් වාගේ කිව්වා වාගේ. කකුලන ගාව මනුස්සයා මේක පංගිඩියක් වාගේ කිව්වා වාගේ. කර්ණාටකාව කියන මේක කුල්ලක් කිව්වා වාගේ අපි කියනවා නම් ආනාපානේ පේන්න තියෙන්නේ කුණුසම සිසිලස පමණමයි කියලා. අන්නර අන්ධයාට ගාපු අලියාට ගාපු අන්ධයාගේ කතාව තමයි. අපි දැකපු දේ ආනාපානේ දැක්කයි කියලා ඕන ලොකු හයියකට අල්ලගෙන දැන් කියනවා ආනාපානේ දැක්කා. ඊට පස්සේ ආනාපානේ කතාව නැ වෙන කතාවට යනවා. එහෙම කරන්න බෑ මේ ආනාපානේ එකම එක මොනසක් විතරයි. තව ගොඩාක් තියෙනවා. ඒ දේ සේරම දැක්කේ නැත්නම් අර අර අන්ධයා කියපු කතාව අහලා තව අන්ධෙක් ඒක බාරගත්තා වගේ වෙනවා. නිසා වම කියලා දක්වන්න ගන්නකොට අපි ඒ වාගේම අභ්‍යාසයක් හිතර දෙනවා. එකම දේ මේ සැරේ වම තිබ්බට පස්සේ ඊගාව සැරේ වම තියෙන හැටි බලනවා. ඊගාව සැරේ වම තියෙන හැටි බලනවා. ඊගාව සැරේ වම තියෙන හැම වෙලාවකම මේක ඒකාකාරව පේනවනම් ඒ කියන්නේ ඒ තරම්ම නිච්ච සංඥාවක් අපේ හිතේ තියෙන වෙන එහෙම නැත්නම් ඇත්තටම දැල්ලා නැහැ. ඒ හිතපුවක් කියන්නේ. බැලුවා නම් අනිවාර්යයෙන්ම තේරෙනවා පොළොවේ තැන් වෙනස් වෙනවා කාලේ මාරු වීමක් වෙනවා පය වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ තේරම දැක්කම නම් මේ අපිට දෙන්න හදන සංඥාවක් නම මානක් මේ සක්මන් කරනකොට දැක්ක ඒකමයි. එහෙමමයි කියලා පේනවනම් අනිවාර්යයෙන්ම නිච්ච සංඥාවක් නේ. ඒක නිසා කියන මුලින්ම වම් කකුලෙන් දකුණු කකුල වෙන් කරලා බලා ගන්න. ඔන්න එතකොට සංඥාව විශේෂයි සත්‍ය ටිකක් දියුණු චුරු වෙනවා. ඊට පස්සේ හොඳටම පිට බාධා නැතුව වමෙන් දකුණ දකුණෙන් වමට වමෙන් දකුණ දකුණෙන් වමට කියලා බලන්න කිය. බලහන් යනකොට යනකොට යනකොට මේ සංඥාව පිළිබඳව සත්‍ය දිනුනා නම් වමෙන් වමට වමෙන් වමට වෙන වෙනස් කරුත් පේන්නේ දකුණෙන් දකුණට දකුණෙන් දකුණ වෙනස් කරනොත් පෙනී විනාඩි 5කට ගියාට පස්සේ මුලින් දකපු වම දකුණ දැන් කොහොමද පේන්නේ? තව විනාඩි 5කින් කොහොමද පේන්නේ? ආන්න ඔය විදිහට දිගින් දිගට දිගින් දිගට එක අරමුණක් අර කියන්න පුළුවන් 11 ආකාරයක දැක්කම ඒක කෙලින්ම ආනාපානට අදාළයි. ඒක කෙලින්ම පිම්බීම හැකීමට අදාළයි. ඒක කිලිම ඇස්පිල්ලම් ගහන වෙලාවක බලන බැලමට සමානයි. ඒක කිලින්ම කැම ගන්න වෙලාවේ බලන බැලමට සමානයි. නිසා අපි එකකින් තමයි මේ සමීකරණය අල්ලගන්නේ. එකකින් තමයි මේ රහස අල්ලගන්නේ. රහස අල්ලගන්න නම් විකතෝම දැනගන්න ඕනේ මේ වෙලාවල් වලදී මේ සංඥා විශ්ින් ඇති කරලා දෙන්න හදන නිත්‍ය සංඥා, සුඛ සංඥා, සුභ සංඥාව, ආත්ම සංඥා වෙනුවට ඇත්ත ඇති ඇතිෙන් දැකීමත් නම් සංඥාව පිළිබඳ හැඟීමක් ඇති කරගන්න ඕනේ. යම් විදියකට එහෙම නැති වුණොත් සතෝ නිදානම් පුරිසං පංච සංඥා සංකා සමුදාචාන්ති විදිහට ලනුව ඒ දෙන මේ හිත දෙන බොරුව අපි දිගටම ඇත්ත දැක්කා වගේ අතගාව වගේ ඒකම දරන්න පටන් ගන්නවා. ඉතින් ගුරුවරයා කරන්නේ ඒකට අභියෝග කරනවා. නැවත කියලා බලන්න කියනවා. හොඳට බලන්නේ. බලන්න බලන්න බලන්න යනකොට තමයි සමහර තේරෙන්නේ කවම දාකවා. අර බටේර දාර්ශනික කිව්වා වගේ එකම ගඟට දෙසරයක් වහින්න බෑ. මොකද ගඟ වෙනස් වෙනවා. ගඟ ගලනවා. ඉතින් ගඟ ගලනවා වගේ මේ වම කියලා ඊට පස්සේ දකුණට කියලා ආය වම කියනකොට ආය දකුණට කියලා ආය වම කියනකොට පුදුමාකාර වෙනස් වීම රාශියක් තියෙනවා. නමුත් අපි ඒක පිළිබඳව සැලකිලිමත් නැත්නම් මේ සංඥාව කරන මේ මුලාව පිළිබඳව අපි දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අපි කියනවා එකම එක වගේ කියලා. ඇත්තටම දොස් කියන්න බෑ මොකද ආධුනික යෝගාවචරයේ තාම සත්‍ය සමාධිය දිනු වෙලා නැහැ. යම් වෙලාවක දිනු වුණා නම් ඒකේ සතහන් ඒකේ ආකාර බුද්ධම විදිහට වෙනස් වෙලා පතුලේ දැනෙනවා වලලු කරේ දැනෙනවා ධනේශේ දැනෙනවා මේකේ හැමේ දරණේ දැනෙනවා මස් පිටුලේ දැනෙනවා ඇටවලේ දැනෙනවා බුද්ධම තොගේ ඉන්න පටන් ගන්නවා ඒක නිසා සාමාන්‍යයෙන් විගත් සංඥාවම නැවත නැවත ගැනීම නම් මේ නිත්‍ය සංඥාව පිළිබඳව ඒ අටුවාව කතාව පෙන්නන්නේ කොහොමද මේ හේන් වල තන වලින් තනකොළ වලින් පඹේ හදලා හයි කරලා තියෙනවා. ඉතින් මේ මෝහාව නිවින්න ආවහම එකපාරට ඒ පඹේ දැකපු ගමන් එයා හිතන්නේ පුරුෂයෙක් කියලා. ඉතින් සායෙන්නේ ආයෙ දකින්නට ඈතින් ඇති ඒ පඹයමයි. ගත්ත සංඥා පුරුෂයෙක් කියලානේ නැවත නැවත දකින්න පුරුෂයෙක් ඉන්නවා. කවදාකවත් ආයෙ දෙක්ක කරන්නේ. ආන්නේ වගේ තමයි අපිට පේනවනම් මේ ඒකාකාරීකම අරමුණක ඒ කියන්නේ අපි මේ හිත විශ්ින් අපිට ඇති කරන්න හදන මේ නිත්‍ය සංඥාව අපි ඒ තරම්ම ගැලිලා. මේ නිසයි කියන්නේ ආධුනික හිතක් ඇති කරගන්නේ කියලා හිත. ලදරු හිතක් ඇති කරගන්න මුන්නෝකත් මම අද තමයි ඉපදුනේ. අද තමයි මේ ඉස්ලාම හුස්ම ගන්න. මේ තමයි මගේ පළවෙනි හුස්ම කියලා. බැලුවා නම් අන්න හුස්ම දිහා අලුත් ඇහකින් බලන්න පුළුවන්. ඊගාට හුස්ම කියලා ආයාවක් බලන්න පුළුවන්. එහෙම නැතුණොත් එහෙම දැන් මම ආනාපාන දැක්කයි කියලා. නිකමට අර හිතට આવොත් ඊට පස්සේ යෝගාවචරගේ කිසිසේත්ම සතියේ චූල චූල භාගයට එන්නේ නැහැ. සංඥාවෙන් දෙන අනුව සංඥාවෙන් දෙන පටලවිල කවදාකවත් බේරන්න බෑ වෙනවා. ඉතින් ඒක පරියන්ගෙන් කියලා ආය දවසක් හරි ඇවිල්ලා. නැවතත් අලුතෙන් බලන්න පටන් ගත්තොත් නම් ඊයේ දැක්කට වැඩිය වෙනස් සටහන් වෙනස් ආකාර වෙනස් ස්වභාවික ලක්ෂණ පේනවා. අන්න පේනවනම් අපේ හිත ඇති හැටි දැකීම දිහාවට සති සමාධි ජීවු කරගෙන ගිහිල්ලා ස්වභාවික ලක්ෂණයට ආවොත් මේ සංඥාණය කරන විකාර අඩු වෙන්නේ ඉතිතියි. ඒ නිසා මෙතෙන්දි මේ සංඥාව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒක සඳහා ඒ බේරිලා සංඥාණය කරන මේ විපල්ලාසය බේරිලා කරන්න ඒ කිසිම මති මතාන්තර හිතවිලි පරණ දැනුම් එතනින් ගියාම පොතේ දැනුම් මොන්නම දෙයක්වත් චිත් වෙලා දෙනවා නම් කවදාකවත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ ප්‍රත්‍යක්ෂය ආවනම් ඔය මොනම දැනුමක් නැහැ සංඥා සේරම ගලවලා යනවා ආන්නේ බව දැනගෙන කටයුතු කරනවා නම් සර්වඥාචාර මේ කොටිස සාමණේර දේශනා කරන්න හේතු වෙච්ච ආකාරයට යතෝනිතානම් දෙක්කෝ පුරිසෝ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරಂತಿ එන්නේ මේ විදිහට යම් වෙලාවක තමන්ගේ හිතට මති ආවත් වසන්තරයක් ආවත් මේක නේද මේ අනිත්‍ය කියලා හිතුණා. එයා දැනගන්න මේක සංඥාවක් විතරයි. ඒ සංඥාව අභිරමණය කරන්න යන්නේ. ඒක මගේ දෙයක් කරගන්න යන්නේ. ඒ වගේම තමයි අභිනන්දනය. අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තෝ රාගාංශයන් කියලා සංකල්ප කරනවා. ඒක අභිනන්දනය කළොත් ඒක නැවත කියා ගන්න උත්සාහ කළොත් ඒකට දැසගත්තොත් රාගය උපදිනවා. අපි දැනගන්න ඕනේ මේ ප්‍රත්‍යක්ෂේ කැඩුනා. හිත අරමුණේ නෑ. ඒකයි මේ හිතවිලි. ඒකයි මට මේ ආනපන හොඳයි කියලා හිතෙන්නේ. ඒකයි මට මේ ආනපන නරකයි කියලා හිතෙන්නේ. ඒක ආනපන හිත නෑ. ඒ ධර්මතම මේක ඍජු. අභිලසංචිත්ත රාගානුපස්සන සත්‍විච්ඡේකෝ කියලා සඳහන් කරනවා. බහුමන විශේෂයෝ මම දැන් ආනාපාන හොඳයි කියලා අභිනේෂය ඇති වුණා නම් අනිවාර්යයෙන්ම ආනාපානශය වැඩි කරනවා. අරමුණේ හිත වික්ෂිප්ත වෙනවා. නමුත් යෝගාවචර හිනවා මේ භාවනාවෙන් මාව වේවා කියලා අර ප්‍රත්‍යක්ෂයෙන් මේ හිත කල්පනාවට කියලා තියෙන්නේ. ඒක දන්නේ නැවත ගන්න නම් මෙලේ කිරීම අවශ්‍යයි. අපනසේ කියලා කියන්නේ අරමුණ හොඳ නැහැ, පේන්නේ නැහැ, මට ආස්වාදේ විතරයි පේන්නේ ප්‍රසවාදේ පේන්නේ නැහැ. උන්නෝම කියන හදන කොට තමන් දැනගන්න ඕනේ මේ පලන බැල්ම දිගටම තියෙනවා නම් පෙනුනහම මොකෝ නොපෙනුනහම මොකෝ එකක් පේනවා දිගට අනිකයි තියෙන්නේ. යනකොට යනකොට යනකොට නොපෙනෙන පැත්තක් පෙනේ. මේක හරි නෑ මේක හොඳ නෑ කියලා මති මතාන්තර හිතවිලි යන්න පටන් අරගත්තොත් අපිට දැක ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා සංඥා පිළිබඳව අභිරමණය, අභිවන්දනය, එහෙම නැත්නම් ඒ දැක ගැනීම තියෙන තාකල් තාම රාගානුසය, පටිඝානුසය ආදි වශයෙන් අනුශේධාත්මක වැඩ කරනවා. යම් දවසක දන්නවනම් මේ තාම තොරතුරු මගින් තීන්දුවක් කරන්න. අර තියෙන අරමුණට යන එකයි මෙනෙහි කරන එකයි නැවතත් අරමුණ බලන එකයි. නැවතත් මෙනෙහි කරන එකයි නැවතත් අරමුණ බලන එකයි කියලා යනවනම් අර සංඥාව කොච්චර අපි ඔලොම කරන්න හැදුවත් අපි සංඥාව සංඥා වශයෙන් දැනගන්න. ආන්නේ සංඥාව සංඥා වශයෙන් දැනගැනීම කියන තාක්කල් අනුසේ වශයෙන් හෝ අරමුණ මාසින් අපිට කෙලෙසුප කියන සිනාවක් ගන්න තියෙනවා. ඒක නිසා සබ්බචනය සඳහන් කරනවා මහා ගන්ධී සූත්‍රයේදී සංඥා විරත්තස්සන සම්තිකාන්ත යම් කිසි කෙනෙකුගේ සංඥාවන් વિશે ඇලී බැලී ගණ ගන්න කතිය නැත්නම් මේක බුදු සංඥාවක් බව දන්නවා නම් ඔහු තුල කවදාකවත් කිසි කෙනෙක් කැකීමක් එන්නේ මම ආවල්දී දැක්කා උඹ ආවල්දී වැරදි කෙරුවා මොනම දෙයක් අත්‍යා දන්නව අපිට විනිශ්චය කරන්න තරම් තොරතුරු නැහැ අපි මේක පාක්ෂික ගත තීන්දුවක් ඒ තාකල් අපි දෙගොල්ලගේ මානසිකත්ව බැලෙන්නේ අපි දෙන්නේ ඒකට ළඟට විහිල්ලමු කියලා ඒ පුත්කලෙන් තොරතුරු ඇහුවත් නම් අන්න අපිට දැනගන්න පුළුවන් ඒ පුත්කල මොන විදිහේ සංඥාවක් දරන් තියෙන්නේ තමන් මොන විදිහේ සංඥාවක් දරන් තියෙන්නේ එතකොට නම් සංනිවේදනයක් වෙයි නැත්තම් එයා වෙන මොකද්ද කතා කරන්නේ තමන් වෙන මොකද්ද කතා කරන්නේ කිල්ලෝරක් වෙන කතා ඒ වගේම තමයි පඤ්ඤා විමුක්තසන සංති මෝහ යම් දවසක මේ සංඥාව ඉදේ දෙන්නේ නැතුව දිගට දිගට ආවම එකම මෙනෙහි කරන්නේ හොඳ වුණත් මෙනෙහි කරනවා නරක වුණත් මෙනෙහි කරනවා හොඳට ගොරෝසුට පිළිවත් මෙනේ කරන නැතුණත් මෙනේ කරන හැම මෙනේ කිරීමක් පස්සේ දැන ගැනීමක් වෙනවනම් අර මොන දවසක හැම විශ්කුණක්ම හැම මේ වේශයක්ම හැම පැතිකඩක්ම කරන ප්‍රඥාව පහළ වුණා නම් මේ අරමුණ පිළිබඳ හිතා ගැනීම ඕනේ නෑ තේරෙනවා තේරෙනවා පේනවා සද්ධාහක් ඕනේ නෑ අරමුණ හොඳට දැක්කා ඒකුත් කියලා තුන ආය මොහයක් එන්නේ නැහැ මෙන්න මේ පඤ්ඤා සංඥාන්ත දිට්ඨින්ත ජීයන්ක හේසු යම් කිසි කෙනෙක් සංඥා බලපසර කරලා ගත්තා නම් තමයි ඒකට දෘෂ්ටි බල කරලා ගත්තා නම් ඒ ගැත්ත යන්තා විචකන්ති ලෝකේ ඕ ලෝකයා සමග ගැටෙමින් ලෝකේ පුරා විදිහට පටන් ගන්නවා යම් කිසි කෙනෙක් ඇත්ත ඇත්තේ දැක්කා නම් ඕ ඇවිදීම නැතර කරනවා ගැටීම නැතර කරනවා ඔහු වටේ ලෝකේ කරගෙන පටන් ගන්නවා ඕට ඕනේ කරන්නේ ලෝකේ වටේ යනවා ආන්නේ වගේ අපි එක තැනක නතරලා එක අරමුණක් අරගෙන ඒ අරමුණ මත සංඥා හොඳට තහවුරු කරගන්න. හැම පැතිකටම දැක්කම ආය අපිට ගැටෙන දෙයක් එන්නේ මේ භාගයට දැක්කත් තමයි අපි ඒකට හිතා ගැනීම රාශියක් කරලා ඒ හිතා ගැනීම මතින්ම අපි මොහේටපත් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා සංඥා පිළිබඳව ඒ ආකාරයෙන් දැක ගන්න පුළුවන් නම් විපස්සනාවෙන් තොරව නම් කවදාකවත් හීනකින්වත් හිතන්න එපා. මොකද හිතන්නේ සංඥාවෙන්මයි. ඒසා විපස්සනා කරගෙන කරගෙන යනකොට තමයි මේ හිතා ගැනීම වෙනුවට ඇති හැටි දකින්න පටන් ගන්නවා. ආනේ ඇති හැටි දිගින් දිගට දිගින් දිගට දකිනකොට තමයි තේරෙන්නේ අපි මේක දැක්කා කියලා කිව්වට දැන් දන්නවා කියලා කිව්වට ඔය ගොඩාක් හිතා ගැනීම මත මත මතාන්තර මතින් කොට නැගිච්ච දේවල්. ඒ කියෙද්දිත් නැවත නැවත බලන්න පොඩ්ඩක් පරතෝ සංකල්ප කියලා බලන්න ඕන. අනුගේ දෙයක් වගේ බලන්න ඕන. මම දැක්කා මේක මගේමයි කියන වෙනුවට අන්නේ පරතෝ සංකල්පෙන් බැලුවොත් විතර භාවිත වෙච්චිත බහුලීගත කෙරුවොත් පමණක් ඒ අරමුණේ ඇත්තටම දැක ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ නිසා සංඥා පිළිබඳව කියන්න තියෙන්නේ මේ පෑදෙදියට බොරවත බොරදියේ පින්ට පාටල කවියක් තියෙන. අනිත් වගේ අපේ චිත්ත වීජයේ හැම වෙලාවකම වේදනාව දක්වාම අන්තිම පිටුයි. අන්නෝක අඳුර ගන්න තරදී තමයි සංඥාව ඇතුළ වෙන තරදී තමයි ඒ හිතට අපි විසින් විහිං දාගන්න කෙලස් වර්ගයක් එන්න පටන් අරගන්නේ. ඒක කෘතිම දෙයක්. ඒක හිතවිල්ලක්, ඒක සංඥාවක් බව දන්නවනම් ඒකේ වෙන තියෙන හානිය අඩුයි. ඒ නිසා යෝගාවචරය කිසිම දෙයක් කවමදාකවත් එක සැරයක් දැක්කපරිදි තීන්දුව කරන්නේ භාවනා කරනකොට සමාධියට තිකැස්සී වෙනවා ආලෝක පහළ වෙනවා අරමුණ නැති උනායි කියනවා උපදේශ කියන්නේ ඔය අරමුණ නැතුනට කාපහු වෙනවා හොඳට බලන්න ඔය ආලෝක වර්ධන ගණන් ගන්න එපා තිකැස්සීම් ගණන් ගන්න එපා ඌ හරිනම් ඉස්තිනෝක නැවත නැවත එයි ඒ වගේම අරමුණ නැති වුණාට හොඳට බලන්න ආපහු එයි. ආන්නේ ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. නැවත නැවතත් කියන මොන්න මායම් කෙරුවා. කොයි දේ පැත්තට හිත අදින්න කියන්නේ. නැවත මෙනේ කරලා පුළුවන් නම් අරමුණේ ඇතුලින් පිටින් වශයෙන් දෙකකට බලන්න. නැත්නම් අනුගාන දැනෙනවා කියලා බලන්න. බලාන බලාන යනකොට මේ රූපය ආගේ, ඒ වගේම මේ වින්දනය ආගේ දෙකේ පුංචි ඒවා දැමීමක් සිද්ධ වෙනවා. රූපෙ ජීවෙනවා. මොකද්ද? ඇක්චුලිවිටි වෙනස වෙනස නැහැ ඒක දැනීමේ සුඛ වශයෙන් හෝ දුක වශයෙන් ඒකෙත් ගැනීමක් සිද්ධ වෙනවා. ආනේ ජීවන්දමින් පිළිබඳ කතා කරනකොට ඒ සර්වඥාන්සේ වැඩ ඉන කාලේ එක ආපු බමුණෙක් සර්වඥාන්සේගේ ප්‍රශ්නයක් අහනවා කතං සමේතස්ස විභෝති රූපං සුඛං දුකං චාපි කතං විභෝති ස්වාමීන් වහන්සේ යම් කිසි ක්‍රමයක් කියනවාද මේ ලෝකේ රූපය රූපයක් නොවන දැනටපත් වෙන්නේ. සුඛ දුක්ඛ දෙක සුඛ දුක්ඛ දෙක නොවන දැනටපත් වෙන්නේ. තා හිතා ගන්න බැරි ප්‍රශ්නයක්. ජීවිත භාවනා කරපු කෙනෙකුට විතරක් හිතන්න පුළුවන්. මේම අරමුණ මතුවෙමින් නැතිවෙමින් මතුවෙමින් නැතිවෙමින් යනකොට මේ අරමුණ 100%ක්ම නැති වෙන තරම් එනතම් වේදනාවෙන් තොර අවේදිත තැනකට මට මේ අරමුණේ යන්න පුළුවන් වේද කියලා ප්‍රශ්නයක්. නිකන් හිතන්න බෑනේ මේ ප්‍රශ්නයක් මතුවෙන්නත් කොච්චර භවනා කරලා තියෙන්න ඕනද කියලා. මොකද ඒ තරම් රූප බලන්න ආසාලෝකයක් මේකේ තියෙනවා. ඒ තරම්ම සුඛ දුක විඳින්න ආසාලෝකයක එකම අරමුණේ භවනා කරනකොට රූපේ ඇතුළේ පිටවීම හෝ ආනාපානෙ හෝ පිළිවෙල පේනෝ පේන පේනෝ පේන තැනට එනවා. පේනෝ පේන හැම වෙලාවෙම මේක සුඛ දුක් වශයෙන් විඳිනවා. නමුත් මේකේ කෙනාද මේක් සිද්ධ වෙනවා. ආන්නේ ඒකට කල්පනා කරනවා මේකේ සම්පූර්ණ ගෙවීමක් මනුස්ස ලෝකෙ විඳින්න පුළුවන්. මේ සුඛ දුක්ඛ දෙක නැති අවේදිත සුඛයක් ඇද්දෝ කියන ප්‍රශ්නේ සුජාන් වාචරකට අහනවා. ඒ සම්මේ භූහි යථායෝති සංඥානිස සංඥානිසාම ඉතිමේ මනෝහව. සංඥාස මට මෙන්න මේ විසුණු ඔබහස වගේ සර්වඥාන්සික මම දැක්කට පස්සේ මේ රූපේ රූපයක් නොවන තැනට යන තරක් තියෙනවා. මේ සුඛ දුක දෙක සුඛ දුක නොවන තරක් යන තැනක් තියෙනවා. මට මෙන්න මේ ප්‍රශ්න ඔබහසෙන් අහුවත් හොඳයි කියලා මට හිතුණා කියලා. සර්වඥාන්සේ ඒකට දෙන්නේ තණ්ඩි කර සංඥාව පදනම් කරගත්ත උත්තරය නසඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභෝති සංඤී බොතින්දි ගියාට පස්සේ ඔබ සාමාන්‍ය සංඥාවෙන් සංඥා ලබනවා නෙවෙයි ඒ වායෝ ධාතු ඇවිල්ලා කාය කාය ద్వාරේ වැඩිලා උණුසුම් සිසිල් දකින්න වගේ දෙයක් ඔතේදී දකින්න හම්බෙන්නේ නැහැ අපිට ඒක මේ සාමාන්‍ය දිනදා තියෙන සංඥාව නෙවෙයි. නෑ විසඤ්ඤ සංඥා උඹට ක්ලාන්ත වෙලා විසඤ්ඤ වෙලක් නෑ. නෝපි අසඤ්ඤී වාසඤ්ඤ තත්ත්වයකට ගිහිලා හෝ නේව සංඥා නා සංඥා කාණ්ඩ ගිහිලක් නෑ. නෑ විභූත සංඥාව නැතිලක් නෑ. පුදුමාකාර ගැටලු නැත්තම් ප්‍රහේලිකාතනකට කියනවා ඔබ ඒ වෙලාවේ දකි ඔය අඩුවෙන් අඩුවෙන් ආනාපානිය හෝ පින්දීල හැකිලිම සාමාන්‍ය වෙලාවට දකින සංඥාවේ නෙවෙයි දකින්නේ. ඒ වෙලාවට බින්දේ නැගිලි වෙනස මාඩුයි බොහොම තුනි. ඒ නිසා දන්න හොඳටම දන්න හුස්ම බව. නමුත් හුස්ම ගෙවිගෙන යනකොට තේරෙන වෙනද හුස්ම නෙවෙයි. ඒ නිසා සංඥා සංඥා සාමාන්‍ය සංඥාවේ සංඥා ලබනවා නෙවෙයි. න විසංඥ සංඥී උඹට මේ ක්ලාන්තයක් හැරිලවත් නිින්ද ගිහිල්ලාවක්වත් සිහි නැති වෙලාවකුත් නෙවෙයි. හොඳට සිහිය තියෙනවා. න නෝපිය සංඥී අසඤ්ඤ සත්‍යකට ගිහිල්ලා හෝ සංඥාව නැති ඒව සංඥා නාසඤ්ඤා කියලා හොඳටම දන්නවා මේ තර්ක මනසේ ඉන්නේ කියලා. ඒ වගේ මෙතන විභූත සංඥාවක් නැතුවත් නෙවෙයි. ඒවං සමේතස්ස විභූති රූපං. අන්න ඔතින් කියන දවසේ උඹට රූපය රූපයක් නොවන තැන පේන්නේ. අනිජ සංඥාව අඩුවි අඩුවි අඩුවි කියලා ඒවන් සමේකස රූපේසප සංඥා නිදානානි පංච සංඛා. ඔය මේ පිට තියෙන ඕනම තැනක එන සංඥා නිසා ඔබට ප්‍රපංච සංඥාව පහළ වෙන්න පුළුවන් පටලැවිලි ඉඳ කියන. ඒක එකක්ක කරගන්න. ඔය අල්ලාගත්ත ක්‍රමයේට ඔය ගත්ත අරමුණ රූපයක් නොවන තැනට යනකම් සුඛයක් දුකයක් නොවන තැනට යනකම් කිසිම වෙලාවක එන සංඥාවක් අල්ලන්න එපා. ඒ ඔක්කොම අතරමැදි සංඥා දවසකට එනවා සංඥාවක්. ඒක සාමාන්‍ය සංඥාවක් නෙවෙයි, විසඤ්ඤ තත්ත්වකුත් නෙවෙයි, අසඤ්ඤ තත්ත්වකුත් නෙවෙයි සංඥාවක් නැත්තේත් නෑ. මේක වැඩි ඉතින් භාෂාවකින් කොහොමද ඔය වචනේ විස්තර කරන්නේ? කොච්චර තමයි යන්න පුළුවන් අන්තිම නැත්තකම කියලා කතා කරලා තියෙන්නේ. හැබැයි ඒක ඕනෙම කෙනෙක් කරන මේක ගැඹුරු කියලා මාත් පිළිගන්න බුදුහාමුදුරුවෝ පවා පිළිගන්න. මේක වැඩි නෑ සර්වඥතා ඥානේ මේ ප්‍රතිභාන ඥානය. ඒක තමයි අත්ත ධම්ම නිරුක්ති ප්‍රතිභාන කියන නිරුක්ති අන්තිම කෙලවර මේ යන්නේ. භාෂාවකින් ව්‍යාකරණයකින් කියන්න පුළුවන් අන්තිම කෙලවරට යන්නේ නමුත් යෝගාවචරය ඔක දකින්නේ තමන් හොඳට විපස්සනා වශයෙන් ආරමුණට වදිනවා අරමුණ හුදටම මොනට මොන දාලා කියනවා වර එක ඒක විසිරෙනවා වගේ වෙන ආය අරමුණ වේ ආය ඒක ටිකක් විසිරෙනවා ආය අරමුණ පේනචි බුදුහාමුදුරු කියනවා මේ වෙලාවට අර අපරිදාය භාවනා අනිදාය භාවනා මාර්ගයේ හිත විසිරී යන වෙලාවෙදි තව ටිකක් මේක හරියයි කියන අදහසින් අරමුණ අපේක්ෂාවෙන් කරගෙන මොනවා හරි ක්‍රමයකින් හිත හදාගෙන බලන්න ඉන්නේ. අනුගාමී බුදුගුණ මෙනෙහි කරලා හිත හදාගන්නේ. මෛත්‍රී කරලා අපි හිත හදාගන්න කියලා. ඉන්න ඉරියව්ව හරි බලලා හිත හදාගෙන තාචුට්ටකින් අර රූපේ තවත් ටිකක් තුනී වෙච්ච සංඥාවක් එයි. සාමාන්‍යයෙන් සූදානම් බලන්න. ඊට පස්සේ ඒක ටිකේ දිගා කරනකොට ඔන්න දානවා දැන් නම් හරි අරමුණේ මූණට පුරා අන්න ටික වෙලාවක ඔක නැති වෙයි. එන්නේ තේන බඩ උණුසුම ආශිසයක් කම්පනය චන්දලයන් නැත්නම් ප්‍රීතිය සුඛයක් පේන. ඒකෝට අරමුණ නැහැ. ඊට පස්සේ ආයෙත් බලාගෙන ඉන්නවා ආයෙත් අරමුණේ ඔහොමම කරගෙන කරගෙන යනකොට මේ සංඥාවේ පුදුමාකාර මාරුවක් සිද්ධ වෙනවා ආනේ මාරු අවස්ථාවේදී කවදාක පුස්තකය බලපු බැල්මෙන් නෙවෙයි බලන්නේ ඒ රූපේ දිහා ඒක කවදාකවත් සීනති වීමක් ක්ලාන්ත වීමක් නෙවෙයි එනිසා මඟ දිගට පරීක්ෂා කරන්න ඕනේ මට මේ සීනති වෙලාද මම මේ සීනකද එනකම් මම මේ හිතිවිල්ලකද පරීක්ෂා කර කර යන්න ඒ වගේම දන්නවනේ අසඤ්ඤ සංඤ්ඤ මම මේ ධ්‍යානයකට සමවැදිලා වාගේ හිතමත ගන්න බැරි තැනකක් නෙවෙයි. නැත්නම් අසඤ්ඤ තලයේ ඉන්න සතෙකුට වාගේ කය මිස සිත නැති බඹලෝ නෙවෙයි. මේකමයි. මේන්න මේ වෙලාව යනකොට සංඥාවක් නැතුවක් නෙවෙයි. ඒ නිසා සත්‍ය අවබෝධ කරන වෙලාවේ අපි දැනගත්ත චංකි සූත්‍රය අහලා කායේන ජීව පරම සත්‍යං සත්‍ය කරදි මුළු ඇඟටම තේරෙන රූපෙට තේරෙනවා කියන නිවන් දැකේ වෙලාව. ඊගාට වේදනාව පැත්තෙන් බලනවා නම් අපි ඒකට කියනවා සුඛ දුක්ඛ දෙකම අතහැරලා අවේදිත සුඛය කරන එකක් කියලා. අවේදිත සුඛයෙන් වේදනාවක් නැහැ කියනවාගේ සංඥා ගැන කියනකොට කියන්න තියෙන්නේ සංඥාවක් කියන එක සංඥාව කියලා කියාගන්න බැරි වුණාට ඒක සංඥාවක් තමයි. හැබැයි රූපය ඇතිවීම නැතිවීම දෙකෙන් තොර තත්ත්වයකටපත් වෙනවා. සුඛ දුක්ඛ දෙකේ ඇතිවීම නැතිවීම දෙක තත්ත්වයටපත් වෙච්චාම එතනදී ඇති වෙන සංඥාව තමයි අපිට කියන්න වෙන්නේ මේ මාර්ගක්ෂණයේදී මාර්ග ඥාන චිත්තක්ෂණයේදී හැම වෙලේ සංඥා. ඒක හරියට උන්දුතට බලනින් ඉන්නේ කෙනේ ඒ තමන් මේ වෙලාවේ ඒක විඳින්නේ ඇහෙන් නෙවෙයි කනින් නෙවෙයි නාසයෙන් නෙවෙයි හිතෙන් නෙවෙයි මොනම දෙයකවත් නැති නෑ කියන්නත් බැරි වින්දනයක් ලබනවා. නෑ කියන්නත් බැරි ඉතාමත්ම ප්‍රියමනාප. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කොච්චර හම්බ කරවත් ලබා ගන්න බැරි එකක් ලබනවා. ආන්නේ වගේ තමයි මේ සංඥාව දෙවිලා දෙවිලා දෙවිලා කියලා රූපේ විභූති කරගන්නේ. රූපයක් අරූපයක් කරගෙන රූපය ඇතිවීම නැතිවීම දෙක නැති කරගන්නේ. ඒක තමයි ඉස්ලාම මේ අසස්වස්වාස් දෙක වෙනස නැතිවීම වගේ ලකුණු පෙන්වන එක තමයි. ඒ වගේම සුඛ දුක්ඛ දෙක කියලා අන්තිමට උපේක්ෂා වෙලා. උපේක්ෂාව මත ඒ සංඥාවක් කරගෙන සොජිකට යනකොට තමයි ඒ පුද්ගලයාට පුළුවන් වෙන්නේ ඒ කවදාකවත් හිතා ගන්න බැරි තාක්ෂිකින් බහ ගන්න බැරි ප්‍රත්‍යක්ෂයෙන් පමණක් ආයතු ඒ විපස්සනා පමණකින් ස්පර්ශ කරන්න පුළුවන් විදිහට මේ රූපයේ ඒවා දැනීමක් සිදු වෙනවා. ඒ නිසා විපස්සනාවට හිත වැටුණා නම් ඒක සිදු වෙන්නේ ඉතින් ලොකු සති සමාධි පෙරගැස්මක් ඕනේ. නමුත් අත්දකින්න පුළුවන් දෙයක්. ඊට පස්සේ ගුරුවරු කියන්නේ මූල අරමුණේ හිත පවතින තාක් විපස්සනා වැඩෙනවා. යම් වෙලාවක මේ අරමුණ දැක්ක දැක්ක දැන්න දැන්න ගෙවා දැමීමක් සිදු වෙනවා නම් ඒක තමයි මාර්ග ඥානය කියලා කියන්නේ. ඒක පිළිගන්න පුළුවන් දෙයක්. හැබැයි මේ පු탁ඥ බලන විදිහට රූපයක් වශයෙන් දිනනවත් මේ රූපය විභූත වෙනවා. රූපයගේ අත්තාව උඩ පයින් ගැති පහළ පයින් ගැති නැති වෙලා රූපයගේ tempක් ඉවත් සිද්ධ වෙනවා. අපි මේ සංසාරේ පුරාම හොයාගිය දුක සැප දෙක අවලංගු වෙන වෙලාවක් යනවා. ඒක සුඛක් කියන්නත් බෑ සපක් කියන්නත් බෑ නමුත් නිවන් සප විඳිනවා කියලා අපි කියනවා. මොකද ඒක කියන්න වෙන එකක් නැත්තේ නෑ ඒක ඇත්තටම විදිහට ඉහළම සප මොකද්ද ඒකම වින්දනයක් නැතිවම. ඒ වගේම සංඥාවක් තියෙනවා නෑ කියන්න බැරි සංඥාවක්. අදීතර තද්ද බලනින්ද දිහිනයක් අත්න පෙන්න වෙලාවේ දැන් එකක් වගේ. ඉතින් මේකට තමයි මේ විපස්සනා මාර්ගයෙන් අපි අරමුණ ගෙවා දමමින් ගෙවා දමමින් යන්නේ. ඒකට අපි කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. විපස්සනා අනුග්‍රහයේදී කරන්නේ මොකද්ද? මෙවැනි විපස්සනා කරනකොට සාමාන්‍ය පින්කමත් අතාරින්න වෙනවා. සංස්කාර. අවශ්‍ය කරන දේවල් දැමීම පමණයි. ඒ නිසා භෝගවාපු ගොවිය තමන්ගේ භෝග එකක් පාදු කරනවා වගේ විපස්සනා ගියාට පස්සේ කැත්ත තමයි අපේ තියෙන්නේ. කප්පාදු විතරයි ඉතුරුයි. ඒ නිසා මේ පල්ලහ බන්තරේ කියන සම්‍යක් දෘෂ්ටි සම්මසගත ඥාන සම්මාදිට්ඨිය, සමස සම්මාදිට්ඨිය, විපස්සනා සම්මාදිට්ඨිය කියන මේ සේරම පිළිමැදින් පිළිමැදින් ගෙවමින් ගෙවමින් චුරු කරන යන අවස්ථාවක් තමයි. ඒක පළවෙනිම ඒ සෝතාපට්ටි මාර්ග ඥානදි සිද්ධ වෙන්නේ. ඒක මේ පංචස්කන්ධය අභිස්කන්ධ තුනක් හතර තුලින්ම අත්දැකීමක් සිද්ධ වෙනවා. නමුත් ඒ අත්දැකීම් අපි අර කලින් කිව්වා වගේ භාෂාවට ව්‍යාකරණයකට දාන්න බෑ. නමුත් මේ සර්වචනාංශයේ සංඥා මාර්ගිනේට පෙන්වපු තැන තමයි ඒවන් සමේතස්ස විභෝති රූපං සංඥා නිදානානි ප්‍රපංච සංඛා සංඥාව ලෝකේ තියෙන තාකල් කල්පනාව තියෙන තාකල් මති තියෙන තාකල් කවදාකවත් පිවිතුනේ කෙලසිරාමයි මේ කියන මාර්ග චිත්තක්ෂණයේදී හම්බෙනදී සංඥාව නොවෙන්නා වූ සංඥාවක් සංඥාපිතේ අස්ස ආනන්ද සාංශ මතක කරන සංඥාවක් තියෙනයි කියලා. ඉතින් නමුත් මේක ගැඹුරු කමෙන් නම් කියන්නේ භාෂාවකින් හෝ ධර්ම දේශනාවකින් හෝ පෙන්වන්න පුළුවන් ඉතාලම ගැඹුරක් තමයි කියන්නේ. නමුත් මම සතුටු වෙන බොහෝම කීප දෙනෙක් මේක කිච්චු කරමින් තම තමන්ගේ අත්දැකීම් දිගේ යන නිසා ඒත්තන් හිතා ගන්න පුළුවන් මේ විදිහට ධර්මචනාංශයේ මෙච්චර විස්තර කරලා තිබුණ නැත්නම් අපි කී පොලක නතර වෙලා කී අවස්ථාව කල්පනා කරලා තෙපර බබයිද තිබුණා. නමුත් උන්වහන්සේ කොච්චර කරවලට හැම පැත්තෙම කිසිම ප්‍රශ්නයක් අහක දාන්න නැතුව හැම යෝගාවචරයට මේ ජීවිතවලට නිසා දැන් අවුරුදු 2550 ගිහිලා අමාරු බව හැබැයි අපි මේක ප්‍රත්‍යක්ෂ පැත්තෙන් අත්දැකීම් පැත්තෙම කතා ධර්ම පැත්තෙම පුළුවාතරම් ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා ඒ නිසා අපිට මේ හම්බෙලා තියෙන ක්ෂණේදී ආ බලනකොට අපිට මේක ආයෙ ලැබෙයිද කියලා හිතන තරම් ඒ නිසා කල්පනා කරගන්න ඕනේ. එහෙම ගෙවියද ගෙවාලමන සත්‍යකටපත් වුණා නම් බුදුහාමුදුරුවෝ එනවයි කිව්වත් නම් නැගිටින්න එපා. සර්වඥාන්සේ දේශනා කරන තේ එහෙමයි. ඒ භාවනාවක් හරියන වෙලාවක මම ආවා. මට කරන ගෞරවේ නම් භාවනා ටික කරා. කොකතරෝ දාලා කියලා කරන්න වටින වැඩක් බුදුහාමුදුරුවන් දකින්නේ. නමුත් අපට කියන ඒ නිසා අපි ආයෙත් කියලා ආයෙත් එනවා. ආයෙත් ටිකක් කරනවමම කරකට තමයි ගෙනල්ලා තියෙන නිසා ඔය ක්‍රමයේ දිගේම යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් ඒ විපස්සනා මාර්ගෙ දිගේ යනවා. එකම දෙයයි කියන්නේ Taman ගත්ත මූල කර්මස්ථානයේ සම්පූර්ණයෙන්ම ගෙවෙනකම්. රූපේ විභූත වෙනකම්. සුඛ දුක්ඛ දෙක විභූත වෙනකම්. දිගටම යනකොට අවසාන දකින්න පුළුවන් සංඥාව තමයි අපිට කියන්න වෙන්නේ. හැබැයි පෙරලියක්. විපස්සනා බුදුපත් වීමක් වෙනවායි කියන්නේ. ඉතින් ඒ නිසා අපි ධර්ම දේශනාව කොටෙක් දුත සාර්ථකුණාද කියලා කියන්න මට අමාරුයි. මොකද මම දැනගෙන හිටියා මුලින් ඉඳලම මේ වයිතාමත් ගැඹුරු ධර්ම සාකච්ඡා කරනවා. නමුත් මේක සාකච්ඡා කරගන්න මට්ටමට වේදිකා සකස් වීම ගැන මම සතුටු වෙනවා. ඒ නිසා මේක නැවත නැවතත් අහන්න වෙනවා. මේ සූත්‍ර නැවත නැවත සාකච්ඡා කරන්න වෙනවා. ඒ වගේම තමන් කරගෙන යන භාවනා කරගෙන යනකොට ඔන්න තමන්ට තේරෙන්න පටන් අරගනි. මේ වගේ ධර්ම කල්ලායලකදීලා හෝ එහෙමතු වෙන ක්‍රමයකින් තුන් කැලක් දිවේ කියලා කියලා දෙන්න වගේ කරන්න බෑ. ඒ කාන්තම භාවනාවෙන් අධ්‍යක්ෂ ස්පර්ශ කරගෙන අන්තම් තේරෙනවා මොන තරම් ඒ මහා කරුණාවක් මහා ප්‍රඥාවක් ඇති ඒ වගේම අපේ මේ තේරවාදී ආචාර්යවරු මොන තරම් යමුරෙම මේවා තේරුම් අරගෙන කටපාඩම් කරන ඇවිල්ලා අපිට ඇවිල්ලා තියෙන්නේ. නිසා අපි මේක නිමි પરම්පරාවක් වෙන්න දෙන්නේ නැතුව, අපෙන් පස්සේ මේක නැති වෙන්න දෙන්නේ නැතුව යන්න නම් අපි කොච්චරක් ප්‍රත්‍යක්ෂයේ පැත්තට අපි උනන්දු වෙලා කටයුතු කරන්න ඕනද? ඒ වුණාට මේ අමාරුයි කියලා බින්ද ගන්නත් එපා. කොහොම හරි මේවා ටිකක් අතපාරම් කරගෙන ඒ කොහොම හරි මේවා ටික ටික තේරුම් ගනිමින් සාකච්ඡා කරමින් ඊගාව પરම්පරාවට මේ මැරිච්ච මල පොතක් බණ පොතක් ඉතුරු කරන්නේ නැතුව සජීවී ධර්මයක් ඉතුරු කරගෙන යන්න නම් අපිට මහ විශාල යුග මෙහෙවරක් හම්බෙලා තියෙනවා. ඒ යුග මෙහෙවරට අපි සැදී පැහැදී ඉන්න බව හැබෑව උන්ට වඩා හොඳ දහිතක් ඇති කරගන්න. හිතේදී ලොකු මේ ශාක්‍ය පුත්‍ර ස්වරූපයක් අරගෙන බැරි ධර්ම නෙවෙයි නැති ධර්ම නෙවෙයි පුළුවන් ඇති සංඥාව ඇති කරගන්න. ඒකටත් ඕන කරන සංඥාවයි. ඇති සංඥාව ඇති කරගන්න. ඇති කරගත්තොත් හැම චිත්ත බීජක මුලකම ඇති වෙන්නා වූ මේ පිවිතුරු ජල ධාරාවට අර බොරදී එක් කරන්නේ නැතුව සංඥා එකතු කරන්නේ නැතුව ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙනවා. ඒකට තමයි විශේෂයෙන්ම සංඥාංච දික්ඛින්ච යේ අග්‍රහේසුන් ඒ විචරන්ති ලෝකා ලෝකේ තේගත්ත යම්තා විචරන්ති ලෝකේ වගේ සංඥාවේ විචිත්‍රත්වයේ ගෙවෙන්න පටන් ගන්නවා නම් දෘෂ්ටි වල හැලීමක් සිදු වෙනවා නම් අෂ්ටලෝක ධර්ම කම්පා වීමේ ලොකුම ලොකු වෙනසක් ඇති වෙනවා අෂ්ටලෝක ධර්මේ තාම ගැටෙනවා නම් හැප්පෙනවා නම් අපි මතක තියාගන්න ඕන අපි සංඥාවේ දෘෂ්ටියේ ලනෝකාරා දිගින් දිගටම දිගින් දිගටම මේ මතු මත නැවතනත් භාවනා කරමු මෙලී කරමින් සලකුණු ගැනීමෙන් තමයි අපට ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. අනුන්ගේ නෙවෙයි. අතීතේ නෙවෙයි වර්තමාන වශයෙන් නිසා අපේ ජීවිතය තුළ එන සෑම දුකක්ම මේ දුක් පැනිතයි කියලා ඉවසීමෙන් දිගට මෙනෙහි කරගෙන යෑමෙන් පමණයි මේ සංඥාව කෙලවරක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අද ඉන්නේ මේ දෙවනි භාවනා අන්තිම අවසානයේ ගොඩ දෙනෙක් තම තමගේ ශක්ති ප්‍රමාණයට එක වීර්ය යොදවලා යම් යම් ප්‍රදේශයකට ඉතී අධිෂ්ඨාන හත්ය අතකරගෙන කියනවා මේකමයි මාර්ගය නමුත් මේක නැවත නැවතත් එන විදිහට කියනවා නම් බහුලීගත කිරීමෙන්මයි කරන්න තියෙන්නේ නිසා යෝධ වීර්ය යොදන්න පුංචි වීර්යයක් හදලා බෑ ඒ යෝධ වීර්ය කරලා තවත් අපි මැරෙන්නේ තව එක්කෙනෙකුට දෙන්නෙකුටවත් මේක මතක් කරලා දීලා අපි හුස්ම ටික යන්න කියනවා අපි නිවි පරම්පරාවක් වඩපත් වෙන නිසා මේක දිවිසන දිතුලන පරම්පරාවක් වඩපත් කරන්න පුළුවන් වෙනවා. ඉතින් සියලු දෙනාට මේ පිළිබඳව හැඟීමක් තමන්ගේම ශක්තිය වෙන කවුරුත් ජීවිතේ නෙවෙයි මේ කරගෙන යන වැඩ නිසා ආචාර්යික ශ්‍රද්ධාවෙන් විරියෙන් සති සමාධියෙන් ප්‍රඥාවෙන් මේ ධර්ම කොටස තම තමන් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන ස්පර්ශ කරගෙන අනිත්‍යයත් සමග බාහිර සාධනික වශයෙන් හදා බෙදා ගනිමින් මේ ස්ථාන මේ ධර්ම කටයුතු තව තවත් සාර්ථක කර ගැනීමට අපි පොරක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ තේරුණා නැද්ද කියලා මොනවද කියලා කියමු බලන්න මචං තේරෙනවා බොහොම අමාරුයි මටත් අල්ලන්න අමාරුයි. ඔය කියන්නේ අසුත් අසුව පමණයි කියන්නේ සංඥාව කලවම් කරන්නේ නැහැ. දැක්කො ඇහුවත් ඇහුවා පමණයි සිතුවත් සිතුවම ඉතින් එහාට ටික තේරෙම මති. එනිසා අපිට පුළුවන් නම් දිත්තේ දිත්තම තමයි විසින් සුතේ සුතම තමයි විසින් විඤ්ඤාත විඤ්ඤාතම තමයි විසින්. ඒ විදිහට යන්න පුළුවන් නම් ඒව උරන උරන් නේව ඉදන උරන ඔබේ මන්තරේ. සර්වචනස් දේශනා කරන මේ බලන අපි මෙතන බෝතලයක් තියෙනවා දකින්නවා. මේ බෝතලේ මම කියලා ගන්න යන්නෙත් නැහැ. මේ බෝතලේ මම ඇතුණා කියලා ගන්න යන්නෙත් නැහැ. බෝතලයක් නැහැ. බත් නැහැ. ඒක අතරමැදට දැක්ක දැක්ක පමණින් අතර වෙනවනම් ඊටසේ ඉතිහාසයේ කෙලෙස් උපදින්නේ නැහැ. ඒ කෙලෙස් උපදින තත්ත්වය සර්වචනසේ හැම චිත්තක්ෂණයම දකිනවා. අපිට කියන්නේ අන්න ඒකට අවදි වෙන්න කියලා අවදි වෙන්නට බාධා කරන්නේ අපි අතරතුර ඇතුලේ රූප වශයෙන් බාධා කරනවා රූපස්කන්ධේ වේදනාස්කන්ධේ වශයෙන් බිඳීමක් කරන සංඥාස්කන්ධයෙන් තමයි ගෝකලන මේ මායාව කරන්නේ අවේ මේ ජනමාධ්‍ය දියුණු වෙනවා කියලා කියන්නේ දුක්ව අමාරු කරලා ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි මොකෝද ගන්නම දෙයක් අසුචිමයි අනන්නේ ইনফরমেশন ටෙක්නොලොජි ඇතුලේ තියෙන මේ සයිට් එකේ තියෙන මොකද තියෙන තන්නේ කර එක්ස්ට්‍රෝවර්ට් ඒ කියන්නේ කොහේ ගිහලා කියලා වස්තන ඉතින් අධ්‍යය දක්කොත් ඒක මත දිගින් දිගට දිගින් දිගට කල්පනා කර කර දිගට ගැහුවට පස්සේ දෝංකාර දෙන්න වගේ යනවා ඒකට ඇතුළත දෙන එකක් නෑ ඉන්සයිට් එක තමයි ඒක නතර කරලා ප්‍රපංච සංඥා සංකා නතර කරලා ඇතුළට හරවන තැනදී අපිට පේන්නේ නිකන් අපරාධ ජීවිතයේ අමීර සත්‍යකටපත් කරගන්නවා ඒකාකාරී සත්‍යකටපත් කරගන්නවා අපි ජීවිතයක් බාරපත් කරගන්නවා උච්ඡේදවාදයකට යනවා කියන්නේ චෝදන අධිකටම තියෙන ධර්මදෙනි සර්වඥයන් කියන ඇත්ත වශයෙන් බලනකොට කෙලෙස් ලෝකේ බලනකොට නම් අපි අපි තමයි අපි උච්ඡේදවාදී තමයි අපි අරස රස තමයි අපගබ්බ තමයි කියන උන්වහන්සේ බාර ගන්නවා ප්‍රශ්නේ එසා ලෝකේ හිටියත් ඒ සංඥාංච දික්කින්ච යේ අග්ගහේසු සංඥාවක් දෘෂ්ටියක් ගත්තොත් ගැටි ගැටි ලෝකයන් දිනවා සංඥාවෙන් දෘෂ්ටියෙන් වෙන්ගලා ලෝකෙ හිතියට පස්සේ අපි නිකන් කලයක් අසේ හුලඟක් ගියාට ගහකට ගහනක් නැහැ ඕන තරකින් ගහක් තියෙනවා පටෙන් යනවා ගලක් තියෙනවා උඩින් යනවා ගහක් තියෙනවා තලාගෙන යනවා ආයෙත් තිබුණු විදිහට ඒවල් හිටිනවා එහෙම නෙවෙයි අපි ගියොත් එතන බෝඩ් එකක් දාලා අසෝලා විසින් ආවල් දේ පූජා කරන්න ලදී කියලා ගහලා යන්න එපා කොහේ යන්නේ කොහේද යන්නේ කියලා. පැරණත් ඔය ගලයට තමයි උපදින්නේ. මේ අතාරන්නේ මේ කොරන කොරන අපි කරන්නේ අතාරේ ඉන්න අපි ගියේ ගන හොලගක්වත් එකද තියන්නේ නැහැ. තිබ්බනම් ඉතින් ඒක ඉතින් ඒක පිටිපස්සේ එනවා. ඉතින් ඒ සිද්ධිය එතනම ඉවර නම් අපි මේ මොහොතේ 100 100 ජීවත් වෙනවා නම් ආයේ ඕකේ තියාගන්න දෙයක් නැත්තේ නේ. ජීවත් නොවෙන නිසා තමයි අපිට ඒක අඩුපාඩු හදාගෙන ඔයගේ අඳහර පාගෙන කාම සත්කාර විශ්ේ වැටීන දුවන්න වෙන්නේ. ලේසි වැඩක් නෙමෙයි අපිට අපි මේ පුළුවන් තරම් බලන්න මේ වචන වලට දාලා මේක සම්බන්ධ කරගන්න ඒ කාටවත් දුක් කියන්න හදනවා නෙමෙයි මොකද අපි ළඟ තියෙන එකක් නෑ අය කාටවත් දුක් කියන්නේ මොකටද නමුත් මේ වැඩ පිළිවෙල දිහාදී පොඩ්ඩක් අපි වෙනකට වඩා ඒක විනෝදයක් විදිහට ඒක විහිළුවක් විදිහට සාකනවා සරකලා ගියම අපිට තේරෙනවා අපි කොච්චර හැම වෙලාවෙදීම අනිත්‍ය මෙච්චර මුඛ ගාද්දී නිච්ච සංඥා ඇති කරන්න සංවිධානය පිටුනවාද කියන්නේ ඒවත් හදනවා කියන්නේ ඒක මෙච්චර අසුබේ. මෙච්චර දුක තියෙදි මේ මොර ගාලා මේ හතරමහා ධාතුන් ඇවිල්ලා අපට කියද්දි මේ අනිත්‍යයි දුක්ඛයි අපි මොන මොන ආකාරයකට මේක නිත්‍ය සුඛ සුබ කරන්න හදනද සංඥා නැතුව වැඩි කරන්න බෑ. සංඥා තමයි ඒක මේ පිළියම් කරලා හදලා ඒක නෙවෙයි මේක කිව්වත් ඒ ඒ කියන. ඒ මේක නෙවෙයි ඒක කිව්වා ඒත් ඒ කියන. ඒ නිසා බුදුහාම කියන එක හැරේ බලලා නැස කරන්න බව ආශේවනය කරන්න භාවිතා කරන්න බහුලිගත කරන්න එකක් ගන්න. ඒක ඉවර කරන්න. ඒකයි හොඳටම මේ විද්‍යාවෙත් පෙන්නන තියෙනවා කොයි එකෙත් හැම එකම නියෝජනය වෙනවා. ඒ නිසා එකක් කරන එක හොඳටම ඉවර කරනකම් කරන්න. කෙරුවාගස්සේ ලෝක අවබෝධය ඉතල සිද්ධ වෙනවා. ඒක අත්දකින්න පුළුවන් කරන කියන බුද්ධානුස්සතිය මෛත්‍රිය වගේ සම්මුතියක් ගන්න එපා. ඒක ප්‍රත්‍යක්ෂයෙන් යන්න බෑ. ගන්න නම් අත්දැකීම් දෙයක් කරන ආස්වාසය අත්දකින්න පුළුවන්. ඒකේ ප්‍රතිපත්තිපන්න මේ තදෝපන්නේ කියලා කියන්නේ අත්දකින්න පුළුවන් කරද. පිම්බීම හැකිරීමේ අත්දකින්න දෙයක් තියෙනවා. සක්මන් කරනකොට අත්දකින්න දෙයක් තියෙනවා. කවුරු හරි මට බනිනකොට ඒ අත්දකින්න දෙයක් තියෙනවා. ඒ බයිනු කියලා නෙවෙයි. තමන් අත්දකින්න දෙයක් සුත්‍ය සුතමත්තම් භවිෂති. රත්නචිගේ යාර දේශනා කළා තියෙනවා තඹ භාජනයක් අරගෙන ඒ තඹ භාජනයේ සත්තු කරුවොත් ගල සද්දයක් එනවා. යම් වෙලාවක සම්පාදනයේ කැඩිලා නම් තට්ටු කරනකොට පස්සේ බොහෝ සද්දයක් එනවා. ඒකනේ උඩු කැටයයිද කියලා බලන අපි තට්ටු කරනවා. ඒ වගේ තමයි Taman තුළ දැඩි ආත්ම සක්කාය දිට්ඨිය ආත්ම සංඥා මමයි කියන කකුලට තට්ටු කරපු ගම හ්ම් ගාලේ සද්දයක්. ආත්මයන් කැඩිලා නම් නිකන් බෝල් දෙකට ගැහුවාගේ ගැහුවයි කියලා ගානක් නැහැ. ධර්මසර ගාන්න හිතෙන්නේ නැහැ. ඒක ඉවරයි. අර වයින් වයින් සංසිඳෙන්නේ නැහැ. අවයිනේම කියන්නේ මොකද කරන්නේ මනුෂයා දන්නේ ඒ ක්‍රමේ විතරයි. තමන් ක්‍රම දෙකක් දන්නවනේ. දෝණන් ගහපන් ඉවරයි. ඉතින් මේකේ අවයිදයක් ඇති වෙනවා. සනාතන ධර්මයක් කඩලා යනවා. ඒ මනුෂයා තියෙන ඉතින් ගන්න වැඩ නැහැ මේක කිපෙන්නේ. කුප්පන්න බෑ. ඒක නැත්තම් ඉතින් පොඩ්ඩක් අත්තු කරපුවම දෝංකාරදී දෝංකාරදී යනවා. ඒ මේ මේක සෙල්ලමක් විදිහට මේක ගේමක් විදිහට මේක අපි ඉඳලා දකින්න පටන් ගත්තොත් අපි අතර මොන තරම් මේ සමග්ගානන් තපෝසුකෝ කියන කේයිද? සමග්ගව කටයුතු කරන්නේ කවුරුත් වැරද්දුනා නම් මොනක් අත්දැකන් ගන්න අපි දන්න මේ හැම කෙනාම සංඥාව කවුල් වෙලා තියෙන්නේ. හරි මම ඉන්ද්‍ර කීයක් වගේ විසලී ඉන්දෝනේ කියලා ගත්තාම ඒක නිකන් ආදර්ශිකුත් වෙනවා. ඒ වගේම Taman කියලා ඉන්න තියෙන ප්‍රශ්නත් අඩු වෙනවා. ඒක ගැටීම අඩු වෙනවා. තේ ගත්‍යන්තා විචාරන්ති ලෝකේ සංඥාව දෘෂ්ටි වැඩි නම් ගැටි ගැටි නිකන් කටුවත්තක් දුමිලි පාර දිගේ ඇදගෙන යන ගහූරගෙන අවුස්සගෙන පස්සේ ආඩකට යන බැරි දැක්ක තමයි තියෙන්නේ මේ සංඥාව සහ දෘෂ්ටි අධික කරලා ඉන්න හොඳට බලා ගන්න පුළුවන් එයා ඉක්මනට කිපෙනවා ඒක අපේ ඒක අපිට හොඳ ලකුණක් සංකේත කෙනෙක් ඉවසලා බලලා කටයුතු කරනවා නම් සාන්තර අපි දන්නවා ඒ වෙන කෙනෙක් සාන්ත සත්පුරුෂයන් යසුනේ අමාරුයි අල්ලන්න නමුත් කලියුත් ඒකයි. ඒක නම් කරන්නේ භාවනා මධ්‍යස්ථාන ධ්‍යාව ඒ වුද්දටම ඇලිසලා තියෙන එක තමයි අනික් කච්චේ කතාව දන්නගන්නේ. ඉතින් මොක කරන්නේ මේ මාසෙල වෙන වෙන දන්නේ නැහැ එකයි තියෙන්නේ යාර තියෙන්නේ අර සංඥාව ඇවිස්සලා ඉතින් අපි ඒකට අහුවෙන්නේ නැති වෙන්නේ ප්‍රතිපත්‍යක් වශයෙන් ගන්නව නෑ. අපිට අවස්ථාවක් දීලා අපිට කතා නොකර ඉන්නේ කියලා. ඉතින් මේ වෙනකොට වෙනකොට අර කට්ටියගෙත් අර අඩු වෙලා සමගයක් ඇතිලා ඉදිරියට යන ගතියක් කරනවා. ඉතින් ඒක ඇත්තටම ඒක ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්න කියොත් ගැටුම් ඇති වෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ ඒ හැදලා ඒ වෙලාවේ වැඩේ කරගෙන යන හැටි. ඒක සංඥා පිළිබඳ ප්‍රශ්නේ තාමත්ම වැදගත්. නමුත් ඒක හරි අමාරුයි මොකද හරි චිත්ත වේලාරි කරලා දෙනවා. ඒක එක එක එක ඉන්නේ තම තමන්ගේ චිත්ත ලෝකවලනේ. සංඥා ලෝකෙට ඒවට සත්‍ය වෙනකොට අමනම යෝගාවචරෝගේ අපි ජීවිත ගන්න ඕනේ. අනේ ස්වාමීන් වහන්සේ මගේ වැරද්දක් දැක්කොත් මට ඕන තරම් කියලා පවරනවා. තව කෙනෙකුට තමන් පාරන්නේ අනේ මට කරන් තියෙන ලොකුම දේ තමයි මගේ වැරද්දක් තියෙනවා මට ඒ විදිහට කියලා දෙන්න. ඒ සම්වචන කියන මුළු සාසනය කියන්නේ සාසනික වැඩගත්ම තමයි වැරද්ද වැරද්ද වශයෙන් නැතිනේ. ඉතින් අපි මේ සංඥා පිළිබඳව හැඟීමක් ගන්නවා අපි අපේ වැරද්දක් කියලා ගන්නවා. සංඥා දැනගත්ත පස්සේ කෙලෙස් වල වැරද්දා. මගේ වැරද්ද නෙමෙයි නේද? කෙලෙස් වැරද්ද ඒක මම බාර ගන්න මොකද මම හදන්න ඕන නිසා. ඒ මගේ වැරද්දක් කියලා ගන්න නරකයි. ගැලේනවා ඒක ස්වභාවය නමුත් අපිට බුදුහාම දීලා තියෙනනේ. අනේ සංඥා පචිත්තව කොහොමයි කියලා එහෙම බාර ගන්න ගියාම අපිට විශාල බලල් හිතක් ඇති වෙන ඕනේ වැරද්දක්. ඕනේ අසපසු වීම. අනුන්ගේ සමන් ඉවසන්න ගියාම අර කම්පන චංචල ගැටි අඩු වෙලා සාන්ත ගැටි තියෙනවා. නිසා ජීඳා ජීවිතේ කෙරුවත් පරියන්ක භාවනාවක රිට්‍රීට් එක කෙරුවත් චිත්තේ චිත්තමත්තන් කියලා කියන්නේ ඉතාමත්ම උසස් පැහැදිලියට පොරතියෙක් වෙන්න දෙන්න එපා කියලා මට මතක කොහෙද හරි ඉරියා තියෙන පතවල කවියක්. නිසා අපි හැම පටන් ගන්නකොට අපේ ජීවිතේ කොහොමද පිස්සුදේ. වයසට යනකොට තමයි ඒක හොඳටම තේරෙනවානේ. මේක හැම චිත්ත වීජයකම ආරම්භය ඉතාමත්ම පිරිසිදුයි. මොකද හැම වෙලාවෙම සංඥාව ළඟට එනකොට බොරවසක් ගන්න. ඒකවලට මේක හොඳට දැක ගන්න වෙනවා. දැක ගන්න අරමුණ ඇති වෙනවා තා සමගම වහාම නෝට් කරන්න ඕනේ. වහාම මේ එතකොට තමයි දවසක පුළුවන් වෙන්නේ. කොහොමද මාත් වෙනකොට පබත් සමිතම් බික්ක විචිත්තා ප්‍රභාස්වරයි ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිට. බාහිරින් ආව ආගන්තුක උපක්ලේශයන් කැලසිලා තියෙනවා. ඒ පක්ෂේෂෝ පක්ෂේෂයෙන් දකින්නවනම් අපිට ඒක වෙනත් භාෂාවල හිත පපනයි. එතකොට ඒක තමයි අපි කියන්නේ පිපිදිච්ච හිත, අවදි වෙච්ච හිත, බුදු හිත කියන. ඒකට සංඥාවට ඇවිල්ලා අපිට අර යකපු දේ මත මතියෙන්න දෙයක් නැහැ. අහපු දේ මත මතියෙන්න දෙයක් නැහැ. අනික ස්පර්ශ කරපු දේවල් මත මතියක් එන්න දෙයක් නැහැ. කල්පනා කරපු දේ කල්පනා කරවෙයි මොකද කරන්නේ? හිත විලක් ආවම කල්පනා වෙන්න එපා. තමයි යන්න මූල කතාව. ඒ හිතවිල්ල කනේ හිත හිතා බෙහෙත් පෙට් පටන් ගත්තොත් අන්න අපි අපි කාලේ නැති කරුව වෙනවා. ඒ නිසා මේකට අර්ථකථනයක් විපස්සනාවෙන් තොරන මොනම ක්‍රමයකින් දෙන්න බෑ. බුද්ධම විදිහට විපස්සනා කරනකොට මේ මේ කියන අර්ථය තව තවත් ඉතින් භාවනා හරියනකොට හරියනකොට තේරෙන්න පටන් ගන්නවා. නමුත් ඒක සංනිවේදනය අමාරුයි. සමන්චේරුම් ගන්නට වැඩිය හරිය අමාරුයි කියලා දෙන්නේ. ඒක ඒක කොයි කෙනෙකුට කොයි පැත්තවත් ගන්න පුළුවන් ඒ නිසා ධනමාජ්‍ය වැච්චෙන් අපි නරක නරක දේවල් ගොඩක් දැක්ක ප්‍රමණයෙන් සංවේගය ඇති වෙන්නත් පුළුවන් කෙනෙකුට ඒ සංවේගය නිවනට පැත්තට යන්නත් පුළුවන් සීදීනස ගන්න පැත්තකට යන්නත් පුළුවන් කාමාසාව පැත්තට යන්නත් පුළුවන් ඒක කියන නමුත් එකක් කියන්න පුළුවන් චක්‍ර නගලඟ කරගෙන පටන් ගන්න. ඒ කියන්නේ මන්දාශක වෙනවා. මන්දාශක වෙලා ඉඳින් ඉඳින් දීර්ඝ තිබුණු වේව්ස් දැන් නගලඟ ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ තාක්ෂණිකව හොයාගෙන දිනයිකට අපි කතා කරන තියෙන සංස්කාර ගැන අපිට එන තොරතුරු ප්‍රමාණය මොන්නම තායකුණත් අපිට ගන්න බෑ. අපිට ඒ හයින් එකයි ගන්න පුළුවන්. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් හැම වෙලාවෙම තොරතුරු වෙන අපිට ඒක කරගෙන එකයි ගන්න පුළුවන්. ඒ නිසා අපි 100ට 80ක් දැන්න දැන කපන්න වෙනවා. කනමාදී සිගුණක් නැතත් ඒ සඳහා අපි රුචි අරුචිකය යොදවනවා. ශ්‍රද්ධා, රුචි, අනුසව ආදී නාවසේ ඒ ක්‍රමවල තෝරලා සුදුසු එකක් ගන්නවා. ගැන්න පමණින්ම අපි අපේ தත්ත්වෙ පෙන්වලා ඉවරනේ. අපි අහුවෙලානේ. එසා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධතා කල් සංස්කාර අපහැඳේ ගන්නවා. ඉන්ද්‍රිය කියන්නේ ආයකින් එන්න පුළුවන් එකට එකක් තෝරන්න බෑ අපි. ඒ කියන්නේ චිත්ත වීජය කතා කියන්නේ භවංග උපච්ඡේ භවංග ධන භවංග උපච්ඡේද පංචද්වාර ආවර්ජනය. ආවර්ජනය කරන බලන ద్వාර පහෙන් කොහෙන්ද පණිවිඩය ආවේ කියලා. අවිලා ඒකට හිත ගියයි කියලා කියන අනෙක් ద్వාර වහන්න එපා. වහනකොටම අපේ රුචිය, සද්ධාව, අනුසවය, ආකාර පරිවිතක් දිච්චින්චාරය ගැන මොකක් හරියක් ඇවිල්ලා. ආවයි කියලා කියන්නේ අපේ මන අපේ අපි දාලා ඉවරයි. ඊට පස්සේ සත්‍ය නෙවෙයි නේද? සත්‍ය නම් මුළු සියල්ලම දකින්න එපා. ඒක නිසා කියනවා අපි භෞතික විද්‍යාඥයෙක් එයාගේ මයික්‍රොස්කෝප් එක යොමු කරනවා නම් පොසිට්‍රෝනයක් බලන්න. අනික සේරම නොදකින්න eBay. එක්ක පොසිට්‍රෝනේ බලනකොට කොලිකා සිව්නේ. ඒ උන් දන්නවා මේක බලනවා කියලා කියන්නේ ලෝකයේ 99.999ක් වහන්න මේපයි. ඉතින් අන්ධකාරෙන්නේ. මොකද කලවමනස බලන කතා කරන දේ මයික්‍රොස්කෝප් කොච්චර බලන මිනිහා මොඩියනම් තේින්නේ මොනවද? ඒකේ විද්‍යාඥයෝ දන්නවද? එයා හොඳටම දන්නවා බරගානක් වහන්න ඕනේ මේක දිහා හරියට බලන්න. ඉතින්ම තේරෙනවා අපි අපි ටෙලිවිෂන් එකේ ලස්සන දර්ශනයක් දකිනකොට අපි සම්පූර්ණ අනිදේවල් අමතක කරන්න එපා. අපි ඒකට ඇදී ගන්න. අපි වන්නේ හොඳ දර්ශනය කියලා කියන්නේ. හොඳ හොඳ අධ්‍යක්ෂණය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ඒ තරම් මේකට මැත්තේ. අපි ඉඳගෙන ඉන්න බවක්වත් කොහෙද ඉන්න බවක්වත් නැහැ. ඒක ඇබ්සෝබින් කියලා. හරිම ෂොක්. නැත් අපි ඒ සාමයකට මත් වෙලා ඉන්නේ නිසා අපි ඒක ප්‍රශ්නයක් නෑ අපි දන්නවනේ මේක මෙසිට් කරන අසුළු එකක් මගේ හිත වෙන දැන් ඇදිලා තියෙන කියලා දන්නවනේ අපිට අරසාවක් තියෙනවා. ඒකට අපි විඤ්ඤාත විඤ්ඤාතමත් තන් තියෙනවා. නමුත් ඒක නෙමෙයි අපි කියන්නේ ආස්වාද කරනවා කියලා කිව්වම මේ මත්ත්‍ච්ච කරනවා තමයි අපි හිතන්නේ ආස්වාද කරනවා කියන්නේ. ඉතින් ඒක බොහොම ලස්සන පේනවාද ඔය පාටිකල් ෆිසික්ස් වලයි ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එකේ හොඳ ලස්සන පේන. ඒ නිසාද ඒව පිළිබඳව ඉහළම මට්ටමින් රද්දේ සම්පූර්ණව දන්නවා දැන්. ලෝකෙ මේක දන්නේ නැති වුණාට අපි ගිහිල්ලා කියන රෝම කියලා. කියාගන්න විදියක් නැහැ. මොකද බර ගහනක් දැන් ඒක කාගෙන ගිහිල්ලා තියෙන එක මල්ටිනේෂනල් මල්ටිමීඩියන් වැඩක් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙම යනවා. නිසා අපි යන්න ඕන බුද්ධ ආගමෙන් බුදු දානංශය ඕක කිව්වට අපිට පය වෙන දෙයක් නැහැ. අපිට තියෙන ඉන්සයිට් කියලා එකක් අපිට තියෙන සිද්ධිය වෙනකොටම වහාම වෙන්නකොටම හිතෙන්න. එතන ගියාම අර පැත්තේ කොච්චර දුරම ගිහින් තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට මේ සංවේගය බාර කරන්න හේතුවක් වෙනවා. මේ මිනිස්සු මෙච්චර හොයලා ඉච්චර ඇත්තටම ලෝකයේ ඉන්න විද්‍යාවේ සිට 99කට වැඩි ගාණක් ආයුධ පිළිබඳ පරීක්ෂණ කරන්නේ. ඒක පිළිබඳව අපි ගහන දෙයක් නෑ. නමුත් මේ හරිදී හොයන්න යන කෙනා පවා පැහැදිලි ප්‍රකාශ කරලා තියෙනවා අපි හොයන්නේ බාහිරේ. බාහිරේ හොයලා එකට හිත යොදන්නම් අපි ලෝකෙ ලෝකෙන් අයින් වෙන්න වෙනවා. ඒක තුලින් අපි මිනිස්සු නෙවෙයි අපි ඒකට නිකන් මැෂින් එකක් වගේ වැඩ ගන්න. ඊපස්සේ අපි මේ කියන දේ තේරෙන අපි කනේ හිතන දේ ටික විතරයි. මොනවද දැක්කත් කියන්නේ ඕක තමයි. බුදුරජාණන් වහන්සේ මේක මා විකාරයක්. ඊට මේක වැඩි ඕන තමන්ගේ ඉබ්බහත් ඇතුළට ගත්තා වගේ සෙන්සර් එක අරගන්න අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය આવොත් සංස්කාර පච වෙනවා. ඉන්ද්‍රිය ප්‍රතිපද වෙච්ච ගමන් සංස්කාර අපහැන්දෙක් ගන්න. ඒ නිසා අපි මේ සංස්කරණය කරනවා කියන්නේ මේ සිද්ධිය හසුරවන්න හදනවා කියලා අපි කරන්නේ ඇත්ත ඇත්ත කියන ගන්න තියෙන අවස්ථාව නැති කරගන්න. ඒ නිසා පුළුවන් තරම් පොඩි මූලික අවශ්‍යතාවන් වලට යන්න. අපේ ජීවිතය සම්බන්ධ මේ කාය සංස්කාර වෙන හුස්ම හිත තියාගන්න. අවිදේශකට පොළවේ ඇවිදින බව දන්නවා. ඒක ලොකු ආශ්චර්යයක් මේ උත්ින් යනවා අහසින් යනවා කියලා කිව්වා මේක විකාරයක්. උඩින් යන්නේ ඇයි පහලින් යන්න බැරුවද කියලා යන්න බෑ. පුළුවන් නම් යන්න. ඔච්චර වටිනාද පයින් යවිදිනකොට පයින් යවිදින බව දන්නවද? උගෙනකොට යන්න බෑ මොකද එක්ක බෝම්බ ගහනකොට මරන්න බලා ඉන්නවා එහෙම නැත්නම් මොකක් හරි හෙලිකොප්ටර් එකක යන්න. ඒ නිසා මේක අපි විපස්සනා කරනවා කියන මේ වර්තමාන මොහොතේ ඉන්නවා කියුවාම අපිට බුදුහාමුදුරු දීලා තියෙන අරසා, ඒ වගේම දීලා තියෙන ප්‍රඥාව දිහා බලනකොට කටක් කරලා කාටවත් කියන්න බෑ ඒක. මොකද අපි දන්නකොට අමාරුද කියලා ඒ තරම් අපි ඉන්න ලෝකේ අපි හදාගෙන තියෙන රූප වලට වැහුවෙන්න, ශබ්ද වලට අහුවෙන්න, ගන්ධ රස හදාගෙන ඉතින් ඒවට ඔක්කොම දිදුලද්දි ඇත්ත එක්ක හරිය බලහින්න කොහොමද ගන්නෙ කියන්නේ මැද. අමාරුයි. ඒකයි අර ප්‍රශ්නේ මතුවෙන අපිට අරණ්‍යගත වෙන්නේ නැතුව රුක්ක මූලගත නැතුව පුළුවන් නේද? ඒත් මානසික හැකියාව නම් තියෙන සමාන හැකියාවක් තියෙනවා ඒක අභියෝගයේ කර වැඩි. මොකද අපි හදලා තියෙන්නේ එහෙම නෙවෙයි. රූප වලට හැදෙන්න, ශබ්ද වලට හැදෙන්න මුළු ලෝකෙම හදලා තියෙනවා. හදලා ඒක හදත්තර අමාරුයි ටිකක්. නමුත් ඒ සත්‍යවලදී මේ පිළිස කරපු වැඩේ ගැන නම් මම සතුටු වෙනවා. සෑහෙන වෙලක් ඒ කියන්නේ භාවනා කරලා ඒ යම් ප්‍රමාණයක් අත්දැකීම් ලැබලා තියෙනවා. ඒක පිළිබඳව සතුට වෙන්න පුළුවන්. නමුත් ඒක යෝධ බලයෙන් යෝධ වීරියකින් මේක ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒක නැත්තම් අපිට මේ ආපසු නොයන ආකාරයේ වෙනසක් ඇති කරගන්න තාම අමාරුයි. නමුත් අපිට කරන්න පුළුවන් බවට මේ විශ්වාසය ඇති කරගන්න පුළුවන්. අපි මේ පාර දිගේ ගියොත් පුළුවන් කියලා. ඒ නිසා ඒකට කරන්න තියෙන අඛණ්ඩව කියන අසතත අභ්‍යාසයෙන්ම තමයි දිගට යන්නයි තියෙන්නේ. ඒක කියනකොට තේරෙන්නේ අපි කොච්චර මේ අපි මේ හිතලා කරන සෑම දෙයකම අහුවෙන්න ඉඩ තියෙනවා. නොහිත කල්පනා නැතුව මේ විපස්සනාවේ ඒ ඇත්ත ඇත්තටි දැකීමෙන් පමණකට චිත්තක්ෂණයක හෝ පුංචි විමුක්තියක් ලබන්න පුළුවන්. මේ ක්ෂණකයි කියන කෙනා තදංග නිබ්බුතේ කියලා වර්තමාන හිත තියෙනවා නම් බලන කොච්චර පීතුලද රාගයක්, ද්වේෂයක්, මෝහයක් නැති ඒ தත්ත්වේ මදිදාකට ඒත් ඒක නෙවෙයි අවසානේ. ඒක දිගේ යන එක තමයි මේ සංඥා විමස්තස්ස කියලා කියන්නේ. සංඥාවෙන් මේ වෙන එකයි කරන්න තියෙන්නේ. මේකම තමයි තව ඉස්සරහට ගෙනියලා තියෙනවා යම් කිසියක් what you think what that you are what you see that you are ඉච්චරයි කියන්නේ. උඹ යමක් හිතුවද ඒක තමයි උඹ. එහෙනම් අපිට ලෝකයක් දීපයක් නෑ අපි හදපු ලෝකයක් තියෙන. අපේ ලෝකේ සුන්දරව පේනවනම් හිත සුන්දර වෙච්ච වෙලාවට තමයි ඒක. අපිට ලෝකේ නොදකින් කියලා හිතනවා ඊට නරක වෙච්ච එකයි තමයි. එන්න මොනක් අගන්නේ. එයාට එතකොට තව කෙනෙකුට හොඳ වෙලා තියෙන ඉඩ තියෙනවා. ලෝක දෙයක් නෙවෙයි ලෝක දෙයක් කරන ආකල්ප දෙකේ වෙනස තියෙනවා. දැන් මේ 10ට ඇවිල්ලා තියෙන වෙලාව ටික අද පටන් ගන්නකොට ඈ ආ මේ වෙන වෙලාව ආව ඒක සංඥා මාර්ගයලා තියෙනවා ඒක මොකද පටන් ගන්නකොට ධ්‍යානෙ අපි 35කට 40 වුණා. කොහොමද කමන්නේ මේ මාසුකාවට ඇසෙන්න කියනවා නම් මේ අමාරු බව මම පිළිඅරගෙන ඇසෙලා කියනවා නම් ඒක මේ ධර්ම පිළිවෙත මහා ගැඹුරක් අපි මේ කතා කරන්නේ. ඒකයි මේ ෆීඩ්බැක් එක ගන්න මට ඕනේ උනේ. ඒකට තක්කමු. කොහොමද නාතර විශාල ඇරීමක් නැති වෙච්ච බව යම් යම් අවස්ථාවලදී අපිට දැනෙනවා. හොඳයි ඒක හොඳයි ඒක බෝධනා කියන වෙනකොට මගේ කියන ආකාරයට දාලා කියන්න පුළුවන් වුණා හරි ප්‍රසන්නයි. මගේ නොකියයි කාන්නේ මොකද මේක හරි අමාරුයි තව කෙනෙක් එක තව කෙනෙකුට ගෙස් කරන්න මොකද තරම්ම සංඥාව බොහොම අමාරුයි ඒ නිසා ඒ නිසා අපිමයි කැප වෙන්නේ ඉතිපන්දවපත් වෙන්න නම් ඉතිපන්දම ගෙවෙන්නම ඕනේ. ඒ වෙනද ගෙවෙන්නේ නැතුවපත් වෙන්නේ නැහැ. අත්‍යමයි ගෙවීමයි දෙකම එකවර තමයි ඉන්නේ. නැත්නම් ඉතිපන්දමක් වෙන්නේ නැහැ. ආලෝකයක් වඩපත් වෙන්නේ. ආලෝකෙ මතුනා නම් ඉතින් ගෙවෙන්න පටන් ගන්නවා. ඉතින් උගදෙන කොට උනේ ඉතිපන්දමත් උනේ ආලෝකෙත් උනේ. දෙකම නම් අමාරුයි. එක්ක ඉතිපන්දම එක්ක ආලෝකෙ. නෑ ඒ නිසා අපි නම් මේ හිතේ ඒකනේ හිත දවස ඒ අදසටහනක් නැහැ. අනිද්දා බ්‍රහස්පතින්ද දේශනාව බ්‍රහස්පතින්ද කියලා කියන්නේ 10 11. 11. එතකොට සංස්කාර කොට බලන මේක ඉදිරියට මොකද කරන්නේ කියලා. ඒ ටික තමයි මතක් කරගන්න තියෙන්නේ සීල දාන එකතු වෙලා පේන පේන කාටත් බිම් පැමිණීමේ ඥාතියින්ද බිම් පැමිණීමේ අපේ පරමාර්ථ නැවත නැවත සිහිපත් කරගැනීමේ ප්‍රදේශනා ධර්ම ශ්‍රවණ සතිවාරේ સમાપ્તિය සඳහන් කරමු කියලා මම යෝජනා කරනවා